ලෝකේ යම්කිසි කෙනෙක් ඉන්න තැනදී තමන් පිටිපස්සෙන් කර්මයන් ලුහු බඳින බව දෑවැද්ද ඥාතියා පිළිසරණින් බවට පත්වෙන බව. එක නිසා ජීවිතයේ කිසිදු විදිහකින් අකුසල කර්මයක් සිදු නොවීමට අපි වග බලා ගන්නට ඕන. අකුසල කර්මයන් සිදු වෙන්නේ රාගය, ද්වේෂය, මෝහය, මාන්නය, දැඩිකම මෙන්න මේ කාරණා එක්ක. එතකොට යම්කිසි කෙනෙක් හිතේ ගැටීමක් ඇති කරගෙන ඒක හිත හිතා ඉන්නවා නම් ඒ වගේම ඔහුට හිතට තරහක් ආවහම එය පාලනය කරන හැකියාව නැත්තම් හික්මීම යථාර්ථවාදීවම හැකියාව නැත්තම් ඒ වගේම එකගත්වයක් එක්ක යොමු වෙන ගතියක් නැත්තම් ඒ වගේම ප්‍රඥාවක් වැඩින් නැත්තම් ලෝකයක් ඇති බව හමු වෙලා එයත් එක්ක ලෝකේ වාසය කරනවා නම් දිවුරු නැති මනසකට කොටින්ම කිව්වොත් දහම් වගට නොපිලිපන් මනසකට මේ කර්මය කියන කාරණාව පුදුම විදිහකට විපාක දෙන්න හේතු වෙනවා. දැන් අද අපි ඉගෙනගෙන තියෙනවා ප්‍රාණඝාතය කරාම නිරය යනවා කියලා. සොරකම් කරාම නිරය යනවා කියලා. එහෙම දේශනාවක් තියෙනවා. එහෙම නිරය යනවා කියලා. හැබැයි එහෙනම් ප්‍රාණඝාතය කරපු අඟුලිමාල නිරේ කියන්නේ ඊළඟට ගණිකා වෘත්තියේ යෙදුණු අඹපාලි ඒ වගේම විමලා ආදී ඒ අය නිරේගී නෑ. එතකොට එහෙනම් දැන් අපි ඒකාන්ත කරලා කිව්වොත් එහෙම යම් කර්මයක් කළොත් ඒකේ අනිවාර්යෙන් ඒ හා සමාන විපාකයක් තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් අපි දේශනාව ඉගෙනගෙන තියෙන ප්‍රාණඝාතය කරාම නිරය යනවා කියලා. එහෙම වුත් අඟුලිමාලලාගේ සිද්ධිය සාධාරණ වෙන්නේ යම් කිසි විදිහකටද විඳවන්න ඕන විදිහ කර්මයක් කරන්නේ අන්න හිත පටු තැනදී හිත දියුණු නැති තැනදී ඒ කියන්නේ හිත දියුණු නැහැ කියලා කියන්නේ කොටින්ම කිව්ව සෝතාපන්න නැහැ කියන එක. සෝතාපන්න නැති කෙනෙක් මාර්ගයට නොපැමිණි කෙනෙක් කර්මයක් කරාම පුංචි කර්මයේ පවා සමහරලාවට විශාල විපාක දෙන්න හේතු වෙනවා. එතකොට එහෙනම් පොඩි කර්මයකට පවා විශාල බයක් ඇති වෙන්නට ඕනේ. අන්නේ පිළිබඳව තියෙන ලස්සන සූත්‍රයක් මම අද පැහැදිලි කරන්නේ. ලෝණ ඵල සූත්‍රය අංගුත්තර නිකායේක පොත් වහන්සේ තුල තික නිපාතයේ තියෙන ලෝණපල සූත්‍රය ලුණු කැටයක් උපමා කරලා වදාළ දේශනාව. මේකදී පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට. යෝ භික්ඛවේ එවංගති යම් කෙනෙක් මේ විදිහට කියනවා නම් කිව්වොත් යතා යතායම් පුරිසෝ කම්මං කරවොත් හතහත්තානම් පටිසංවේදී යම් පුරුෂයෙක් යම් යම් අයුරකින් කර්මයක් කරනවාද ඒ ඒ අයුරින් විපාක විඳවනවා කියලා. එහෙම වෙනවනම් බ්‍රක් ඒවං සන්තං භික්කවේ බ්‍රහ්මචර්ය වාසෝ නොහොත්. එහෙම වෙනවනම් බඹසර වාසයක් නැහැ. ඕකාසෝන පඤ්ඤායති සම්මා දුක්ඛක්ඛයය. මනමින් දුක කෙලවර කිරීමේ අවස්ථාවක් පැනවෙන්නේ නැහැ. දැන් ඔන්න අපි අද ගොඩාක් වෙලාවට ලෝකයේ ඉන්න මිනිස්යාට කියන එක සාධාරණයි සමහර පැතිවලින්. කර්මය තමයි ජයවැද්ද. හැබැයි යම් යම් යම් කර්මයක් පුරුෂයෙක් කරනවාද අනිවාර්යයක විදවන. දැන් සංචේතනික සූත්‍රය කතා කරොත් දන දන කර කර්මෙන් විපාක විදවන්න ඕනේ කාර්යය. හැබැයි යම් කර්මයකට අදාළ විපාකයක් ඒකාන්තයි. එහෙම වෙනවා නම් කවදාවත් අඟුලිමාල rahat වෙන්න බෑ. ඇයි යම් කර්මයක් කරා එතකොට අඟුලිමාල කරපු කර්මය ගත්තාම විශාල කර්මයක්. එතකොට එන අඟුලිමාලට කවදාවත් rahat වෙන්න හැකියාවක් නෑ. මොකද ඒකේ විපාක විඳවන්න වෙනවා ඊට අදාළව. සම්ම ප්‍රාණඝාත හිතක් ඇතිවීම කියන්නේ නිරයන් හේතුවක්. විශාල මනුෂ්‍ය ඝාතනයක් කියන්නේ නිරයන් වෙනවා. එතකොට යම් පුරුෂයෙක් යම් කර්මයක් කරනවා නම් ඒකට අදාළ අනිවාර්ය විපාකයක් තියෙනවා නම් බඹසර වාසී අර්ථයක් වෙන්නේ නැහැ. එතකොට ඒක අදාළ වෙන්නේ මොකක් එක්කද? චිත්තායතන සූත්‍රයේ පෙන්වලා දෙන ලෝකයා විඳවන්නේ කර්ම විපාකයක් තමයි විඳවීම කියලා කියන කියන තීර්ථක දෘෂ්ටියට. දැන් අද අපි ගොඩාක් කාලවට ඒකට ලඟු වෙලා ඉන්නවා. මොනවා හරි විඳවීමක් කරන්නේ මොකක් එක්කද? పూర్වය කරපු කර්ම විපාකය. ඕක සාධාරණී කරන්න කොවිට වඩා දෙයක් බුදුරන් වහන්සේ තියනවා කියලා අර ඉතුනියම් බීජනියම කම්මනියම චිත්තනියම කියලා වෙන විග්‍රහයක් අලුත් සංස්කරණවල තියෙනවා. ඇයි මේ හිතන විදිහක් නැති නිසා. ඒක බුදු දේශනාවේ නැහැ. මොකද අර పూర్ව කර්ම විපාක කියන කාරණාව එක්ක මේ හැම වෙලෙම බලන්නේ. දැන් ඒක නෙවෙයි නම් තව මොනවා හරි දෙන්නට ඕනනේ කියලා අර ඇතුළත වැඩෙන කාරණාවක් නැති නිසා තමයි වෙන දේවල් එන්නේ. එතකොට එහෙනම් අපි මේ කර්මය කියන විදිය ඉගෙනගෙන තියෙනවා වැරදි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. යම් යම් ආකාරයකින් කර්මයක් කරනවා නම් ඒ ඒ ආකාරයෙන් විපාක දෙනවා කියන එක සම්පූර්ණම වැරදියි. එහෙම තැනට ගියොත් අනිවාර්යයෙන්ම යනවා పూర్වයේ කළ කර්ම විපාක නිසා දැන් විදවීමක් තියෙන්නේ කියන තැනට අන්‍ය තීර්ථක දෘෂ්ටියට. ඊළඟට ඔක්කොම නෙමේ සමහරක් එහෙමයි කියලා දාගන්නේ අර අර ඉතුණියම් බීජනියම් කම්මනියම් කියන ඔන්න ඔය ටික අරගෙන. එතකොට අපිට හිතන්න ඕනෙත් නෑ අර නිකන් හරි අර නිකන් අර ඔහේ පිළිගන්න විතරනේ තියෙන්නේ. එහෙම එකක් දේශනාවේ නැහැ. මොකද සිදු වෙන්නේ? ඔන්න බලන්න ඊළඟ බුදුරණවහන්සේ දාරනවා. යෝචකෝ භික්ඛවේ එවං නදේ යමෙක් මෙහෙම කියනවා. යතා යතා වේදනියං අයම් පුරුෂෝ කම්මං කරෝති. තතහ තතහස විපාකම් පටිසංවේදීයති इति එවං සන්තං භික්ඛවේ බ්‍රහ්මචර්ය වාසෝ හෝති ඕකාසෝ පඤ්ඤා සම්ම දුක්ඛ දුක්ඛ කස්ස අන්තක්‍රියාය. යමෙක් මෙහෙම කියනවනම් යම් යම් ආකාරයකට විඳවීම් පුරුෂයේ විඳවීම් පිණිස මේ පුරුෂයා කර්මයක් කරනවාද ඒ ඒ ආකාරයට විපාක දෙනවා. එතකොට එහෙනම් එයාගේ ගතිය එක්ක තමයි එයා විඳවන විදිහේ කර්මය කරන්නේ. ඊට අදාළ විඳවන්නේ. අන්න එහෙම තියනවා නම් Brahmacharya වාසයක් නම් ලෝකේ කෙලවරක් තියෙනවා. කර්මයේ පැත්ත කතා කරාම කර්මයේ දැන් අපි ගත්තොත් ප්‍රාණඝාතයේ නිරය යනවා. හරි. ප්‍රාණඝාතයේ නිරය යනවා. සිද්ධිය හරි. පුරුෂයෙක් ඔකට ලං කරාට පස්සේ හැම පුරුෂයාම ප්‍රාණඝාතයේ නිරය යන්නේ නැහැ. හැම පුරුෂයාම හොරකමෙන් නිරය යන්නේ නැහැ. මොකද හේතුව එයා විඳවන්න ඕන විදිහට කර්මය කරන්නේ. ඒ විඳවන්න ඕන විදියට යම් කෙනෙක් කර්මය කරනවද එයාට ඊට අදාළ කර්මය සකස් වෙනවා. ඒක තේරුණාද? ඒ කියන්නේ යම් යම් ආකාරයකට කියන්නේ කර්මයට යම් පුරුෂයෙක් අපිටම මම මෙහෙම උපමාවක් කියන්නම්. හසින්තයි මමයි තරංගයි පොඩි හාමුදුරුවෝයි පුතයි මහේසින් අපි කට්ටියම ගත්තොත් එහෙම එකම කර්මයක් කරනවා. එකම දෙයක් කරනවා කියලා හිතන්නකෝ. එකම වැරද්දක්. දැන් එහෙනම් ඒක එකම විපාක නේ සාමාන්‍යයෙන් නේ එකම විපාක නෙමෙයි. එක එක්කෙනා කරන එකම කර්මයේ උවද ඒ කෙනා ඒක කරන්නේ ඊට අදාළ විඳවීමක් එක්ක. විඳවීමට හේතු වෙන විදිහට. දහ දෙනෙක් එකම කර්මය කරත් එක විපාකයක් එක විදිහේ විපාක දෙන්නේ නැහැ. ඒ ඒ කෙනා කරන විඳවීමට අදාළ විදිහට කරන එකත් එක තමයි සිදුවෙන්නේ. එතකොට බලන්න එහෙනම් රැකවරණයේ තියෙන්නේ දැන් අපි ගත්තොත් මෙහෙම සෝතාපන්න නොවිච්ච කෙනෙක් ලොකු වරදි අයින් කළා පුංචි වරදක් විතරක් වෙනවා තරහක් යන එක නත මොන හරි කරන එක හිතනවා නිරයන්නේ කියලා. නේ නිරයනවා. සෝතාපන්න වෙච්ච කෙනෙක් වැරද්දක් කරාට ඒකට අදාළ හේතු නිරය යන විදිහට සකස් වෙන්නේ. ඔන්න ඕකයි වෙනස. එතකොට එහෙනම් 10 දෙනෙක් එකම කර්මයක් කළත් එක විදිහට නෙමෙයි විපාක වෙන්නේ. එයාගේ තියෙන හිතේ මට්ටමත් එක්ක. එයා කරන විදිහට. ඔන්න ඒක තමයි දැන් මේ දේශනා මුළුල්ලේම විග්‍රහ වෙන්නේ. ඒ කියන්නේ මේ මේ විස්තරය දැන් ඔය කාරණාව තමයි සූත්‍රයේ මුල් ಉದ್ದೇಶය. ඕක තමයි විස්තර කරගෙන ඔය කරුණු දෙක තමයි මේ සූත්‍රයේ පුරාවටම උදාහරණ උන උපමා සහිතව විග්‍රහ කරන්නේ. ඉද භික්කවේ ඒකාච්ඡස්ස පුද්ගලස අප්ප මත්තකම්පි ඊළඟට දැන් ඒක පැහැදිලි කරනවා දැන් ඔන්න ඒ මම කියපු ටික දැන් මේකේ තියෙන්නේ ක්‍රමය මොකද්ද කර්ම විපාක දෙන්නේ යම් යම් ආකාරයට විඳවීමට යම් කර්මයක් කරනවා ඊට අදාළ විඳවනවා. ඒක තමයි හරි. යම් පුරුෂයෙක් කරන කර්මය අනුව විපාක විඳවනවා විපාකයක් අනිවාර්යෙන් හිම ලැබෙනවා කියන එක වැරදි. ඒක పూర్ව කර්ම විපාක කියන දෘෂ්ටියට යනවා. ඒ නිසා අපට ඒකාන්ත කළා කෙනෙකුට කියන්න බෑ. ඔන්න විස්තරය කියනවා. ඉද බික්කවේ ඒකච්චස්ස පුද්ගලස්ස අප්පමත්තකම්පි පාපකම්මං කතං තමේන නිරයන් උපනේති මහණෙනි මෙහිලා එක පුරුෂයෙක් කියනවා පුංචි පාප කර්මයක් කරනවා පොඩි පවයි කරන්නේ පුංචි පවක් කරත් නිරයනෝ මොන බලන්නේ ධර්මය අවබෝධ නොකර ගැනීම හානි පුංචි පවක් කළා ඒ කියන්නේ සෝතාපන්න දැන් ඒක විග්‍රහ වෙන්නේ ඒක තමයි පළවෙනි පල්ලෙහාම මට්ටම සෝතාපන්න කෙනා පුංචි කර්මයක් ඒ කියන්නේ අපිට පොඩි තරහක් ගියත් පොඩි ගැටීමක් ඇති වුණත් ඊළඟට පුංචි විදිහට අපි එක එක දේවල් අල්ලගෙන හිටියත් ඒක යාට නිරයන්ට හේතු වෙනවා. ඒකනේ රාග දේශ මොහ කියන්නේ නිරේගාමී කියලා. ඒ නිරේගාමී වෙන්නේ මොකක්ද කියලා සමහර පුජ්‍යලයන්ට. පුංචි කර්මයක් කරත් නිරේ යනවා. අන්න බලන්න එහෙනම් දියුණු නැති මනසක් තියෙන කෙනෙක් පුංචි කර්මයක් කරත් එයා නිරේ යනවා. ඉදපන බික්කවේ ඒකච්ඡස්ස පුද්ගලස්ස තාදි සංචේව අප්‍රමත්තකම් පාපං කම්මං කතා. සමහර පුජ්‍යලයෝ ඉන්නවා ඒ වගේම අල්පමාත්‍ර කර්මයක් කරනවා. කම්මං කතා දිට්ඨ ධම්ම වේදනියන් හෝති. එයා දිටු දැහැමීක විඳවනවා. නානුම්පි කායති කිම් බහුදේව පොඩ්ඩක්වත් මේ විපාක අනුමාත්‍රයක්වත් පරලව පිළිස නැත්තම් ඒක පිටිපස්සෙන් එන කාරණාවක් කියන්නේ. බහූද්‍ය බොහෝ දේවල් කවර කතාවක්. එතකොට ඔය අතීත කතාවට පවහලා තියෙන හොරෙක් මහාන වුණාට පස්සේ විදවන්න දිනවද? ඔව් විදවන්න දින ඔබ නිරේ പ്രേත ලෝකේ නිරේ ඔය දේවල් පහළ වෙන්නේ කියලා. ගැලවෙන්නේ කොහොමද? ගැලවෙන්නේ දහම දැක්කම. දහම දකින්න හැබැයි වෙන වැඩ පිළිවෙල. අරක අයින් වෙන්න ඕන ඊළඟට. දහම දකින්න යන්නේ. එතකොට ඒ වගේම කර්මයක් කරොත් පුංචි කර්මයක් එයාට දිටු දැහැමියෙම ඉදවන්න වෙනවා. පරලව තරයන්නේ නැහැ පුංචි දේවල්. ඔන්න ඔය කාරණාව තමයි සංචේතන සංචේතන නෙමෙයි කර්ජකාය සූත්‍රයේ පැහැදිලි වෙන්නේ අප්‍රමාණ හිතක් තියෙන කෙනා පිළිබඳව ඊළඟට ඒ ඒ කාරණාව එක කතා කරාට පස්සේ දැන් අපි අඟුලිමාල සාන්නාසලෙම ගත්තාම එතකොට එහෙනම් මේ පුජ්‍යලයාගේ හැකියාව අනුව පුජ්‍යලයාගේ දියුණුව අනුව අන්න එයාට විපාක විඳවන්න තියෙන ස්වභාවය වෙනස් වෙනවා. ඒ කියන්නේ එයා කර්මය කරන්නේ විදවීමට අදාළ විදිහට. මොනද විග්‍රහය දෙනවා. කතං රූපස්ස භික්කවේ පුද්ගලස්ස අපමත්ත කම්පි පාපං කම්මං කතං තමේනං නිරයන් උපනීති. මහණෙනි කේ කොයි ආකාරයේද පුජ්‍යලයෙන් පුංචි කර්මයක් කරත් නිරය යන්නේ. ඔන්න පොඩි කර්මයක් කරත් නිරය යන හැටි. ඉදපන භික්කවේ ඒකච්චව පුද්ගලෝ මහණෙනි මෙහිලා ඉන්නවා එක්තරා පුජ්‍යලයේ අභාවිත කායෝ හෝති අභාවිත සීලෝ අභාවිත චිත්තෝ අභාවිත පඤ්ඤෝ කරුණු හතරක් කියනවා මේ හතර එකක් එකක් කියනවා හිම නෙමෙයි ඈ නැත්නම් අපිට දෙන්න පුළුවන් අපි දැන් සීලයක් කරනවානේ අපි දැන් අරවල් කරනවා නෑ නෑ එහෙම එකක් නෑ හතරම තියෙන්නට ඕනේ හතරම තියෙන්නට ඕනේ හරි වෙන නම් දැන් මෙතන කියනවා අභාවිත කායෝ කයේ කිසිම සංවර භාවයක් නැත්නම් අර කය කියන කාරණාව භාවිතා කරලා නැහැ. හික්මීම කියන එක භාවිතා කරලා නැහැ. ඊළඟට හිත කියන එක වඩලා නැහැ. ප්‍රඥාව කියන එක භාවිතා කරලා නැහැ. මෙතන කියන්නේ අභාවිත කියලා කියන්නේ භාවිතා කරලා නැහැ. කය භාවිතා කරනකොට කය තුලින් ප්‍රකට කරලා පෙන්වනවා යෙදීමේ ස්වરૂපය කියන කාරණාව යථාර්ථවාදී වීමේ කෘත්‍යය. යෙදීමේ ස්වરૂපය දැන් අපි <clears throat> අපිට කයක් කියනකොට මොකද්ද හම්බෙන්නේ? කයක් කියනකොට හම්බෙන්නේ ස්වરૂපයක් ඉදුණනේ. වෙන එකක් නෙමෙයි. යෙදීමේ ස්වરૂපය භාවිතා කරලාද. ඒ කියන්නේ මොකද්ද? යෙදීමේ ස්වરૂපය පිළිබඳව හෙවීමක් කරලා නැහැ. ඒ කියන්නේ තහත්වාදී වෙලා නැහැ. කියන්නේ කය භාවිතා කරලා නැහැ. කයට ඕන දෙයක් වෙන්න දෙනවා. කය භාවිතා කරලා නැහැ. අභාවිත සීලෝ සීලේ භාව හික්මීම භාවිතා කරලා නැහැ. හිතට ඔහේ වල්මත් වීමෙන් ඔහේ දේවල් එනවා ඔහේ යනවා එකත් එක්ක. එතකොට හික්මීම කියන කාරණාව භාවිතා කරලා නැහැ. අභාවිත චිත්තෝ හිත භාවිතා කරලා නැහැ. හිත කිව්වේ හිත කියනකොට එහෙනම් හිත බව කියන කරුණ මොකක්ද? භාවිතා කරලා නැහැ නේ කියලා. හිත භාවිතා කරලා නැහැ කියලා කියන්නේ හිතේ යෙදීම හිතේ යෙදීම කියන කාරණාව තුළින් ඔන්න අර මම කවුද කියන කාරණාව හොයනකොට ඔන්න අපිට ටිකක් ඒකෙදී ওই කාරණා වෙනවා හිතක් ඇතිතන මමෙක් ඉන්නවනේ එහෙනම් ඒ හිත බව කියන්නේ මොකද්ද දැන් හිත එහෙනම් හොයන්නට ඕනේ භාවිතා කරනවා කියන්නේ මම කියවනේ මුලින් මේ හතර බැඳිලා තියෙන්නේ හොඳට තේරුම් ගන්න නැත්නම් එකක් කියන්න තිබ්බනේ බුදුරණවහන්සේට. ප්‍රඥාවක් නම් ඔක්කොම ඇති. හැබැයි අරව වෙන වශයෙන් කියනවා. අභාවිත පඤ්ඤෝ ප්‍රඥාව භාවිතා කරලා නැහැ. පරිත්තං අප්පාතුක්කුමු අප්පාතුමු අප්ප දුක්ඛං විහාරි. අන්න මොකද වෙන්නේ? පරිත්ත වූ අන්නේ කෙනාට තියෙන්නේ මොකද්ද? ඊටාම අල්පයි. ඒ කියන්නේ පටු සිතක් තියෙන්නේ පරිත්‍ත හිතක් තියෙන්නේ. ಗುಣධර්ම අල්පයි. ಗುಣධර්මෙම අල්පයි. අප්පා අල්පයි කියනකොට යාට තියෙන පොඩ්ඩක් අර නමුත් අල්පයි. ಗುಣධර්ම අල්පයි. අන්නේ අල්ප ගුණ නිසා එයා දුකසේමයි වාසය කරන්නේ. එයාට හරි මේ ජීවත් වෙනවා කියන කාරණා නිකන් වදයක් වෙලා. කියන්නේ පීඩාවකින්මයි වාසය කරන්නේ. එතකොට පීඩාවක් නැතුව වාසය කරන අයත් ඉන්නවා ඕවා තියෙද්දි. නමුත් පීඩාවක් තියෙනවා යාට ඒ අල්ප දුකත් එක්ක අර පීඩාවකින්මයි යාගේ ජීවිතේ අප දුක්ඛං විහාරි. අල්ප අල්ප ඒ ඒ කාරණාව නිසා දුක් විහරණේ අප්ප අප්ප අල්පේ පාප ඒ කරුණ නිසා දුක් විහරණේ ඉන්නේ කියනවා. ඒව රූපස්ස බික්කේ පුද්ගලස්ස අප්ප අන්න එවැනි පුජ්‍යලයෝ පුංචි කර්මයක් කළත් මොකද වෙන්නේ? නිරය යනවා. එතකොට එහෙනම් අභාවිත කාය අභාවිත සීල අභාවිත චිත්ත අභාවිත පඤ්ඤා මේ කරුණු හතරම සිදු වෙන්නේ භාවිත වෙන්නේ සෝතාපන්න වීමත් එක්ක. නැත්තම් භාවිත වෙන්නේ නෑ. එතකොට මේ අභාවිත වෙච්ච කෙනාට මොකද වෙන්නේ? අන්නේ කෙනාට පුංචි කර්මයක් නිරයන්ද හේතු වෙනවා. අපි ලොකු දේවල් කරන්නේ කිව්වට ඇතුළත නිවැරදිව දියුණු නැත්තම් කෝගේ ජීවිතේ මොන දේවල් කරත් දැන් මුදල බලන්න ගොඩාක් දන් දීලා ගොඩාක් සිල් රැකලා ගොඩාක් කීක ජාති කරලා ඒව හරියන්නේ නැහැ ඇතුළ වැඩෙන්නට ඕන ඇතුළ වැඩිලා නැත්තම් පුංචි කර්මයේ නිරයන්නේ කතං රූපස්ස බික්කවේ පුද්ගලස්ස කොහොමද යම්කිසි පුජ්‍යලයෙක් ඒ වගේම අල්ප මාත්‍ර කර්මයක් කරාම දිටු දැහැමීම විඳවනව අනුමාත්‍රයක්වත් යන්නේ නෑ පරලොවට. බොහෝ යන්නේ කවර කතාවද? කොයි වගේ අයද? ඔන්න පැහැදිලි කරනවා. ඉද බික්කව ඒකච්චෝ පුද්ගලෝ භාවිත කායෝ අන්න මෙහිලා පුජ්‍යලයෙක් ඉන්නවා. භාවිත කයෙන් යුක්තයි. කය භාවිතා කරලා හික්මිය භාවිතා කරලා හිත භාවිතා කරලා ප්‍රඥාව භාවිතා කරලා අන්න ඒකේන අපරිත්තෝ මහන්තං අප්‍රමාණය එයා පරිත්ත නෑ මහත් වූ අප්‍රමාණ සත්වකින් ජීවිතය වාසය කරන්නේ අප්‍රමාණ විහරණයක් තියෙනවා අරකේ නෑ නැත්නම් ඕනකට හතරින් වාසය කරන්න පුළුවන් නේ එහෙම නෙමෙයි අරකේ නම් අන්න එබැනි පුජ්‍යලයේ කර්මයක් කරොත් අල්ප මාත්‍ර ඔහුට ditu දහමී විදවන්න වෙනවා මිසක් මත්තේ යන්න ඒවනේ මම මෙන්න මේ කාරණා ওই දේශනා ගණනාවකම පැහැදිලි කරලා දීලා තියෙනවා ඒ කියන්නේ කොටස් දෙකකට විතරයි මම පැහැදිලි තව ඊට වඩා කොටස් ඉන්නවා සමහර කට්ටිය ඉන්නවා ගොඩාක් පව්කම් කරනවා මේ ජීවිතේ සැප ලබනවා සතුටින් ඉන්නවා මේ ළඟදීත් මම අර මල්ලෑ ගෙදර කියලා බණ කිව්වේ ඒක. සමහර කට්ටිය ඉන්නවා හොඳ යහපත් ජීවිතයේ කියන්නේ ධර්මය අවබෝධ කරගෙන අපි සරලව ගත්තොත් ඒක හරියටම වෙන්නේ සෝතාපන්න කියන කාරණාව යථාර්ථවාදී. ගොඩාක් විඳවනවා. ඔන්න ඔය දෙකොට්ටාසයක් ගැන මම විතර කතා කරනවා දේශනාවලදී. දැන් ලෝකයා සාමාන්‍යයෙන් බලන්නේ වැරදි කරද්දි විඳවන්න ඕනේ. හොඳ දේ කරද්දී සැප විඳින්න ඕන කියලානේ. ඒක ලෝකයාගේ අඥානකම. ඒ කියන්නේ මේ ජීවිතේම කරන්න ඕන කියන්නේ අඥානකම. ඔය කාරණා දෙක මම පැහැදිලි කරලා දීලා තියෙනවා. ගොඩාක් පව් කරන කට්ටිය බොහෝ සැප විඳිනවා. ගොඩාක් යහතින් ඉන්නවා. ඇයි ඒකට හේතුව? එයාලගේ ජීවිතේ පරලොව බොහෝ කාලයක් දුක් විඳවන්නයි හේතු වෙලා තියෙන්නේ. සමහර වෙලාවට කල්ප කාලාන්තරයක් සැප විඳින්න ඉන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? කලින් කරපු සැප විපාක මේ ජීවිතේ විඳවන්න වෙනවා. අන්න එහෙම අය ඉන්නවා. සමහර අය ඉන්නවා ඊටාම ධාර්මිකව ධාර්මිකව කියන්නේ ඇත්තටම නිවැරදිමකට ධර්මයේ සම්පූර්ණයෙන් ජීවිතයට කැප කරලා ඒ කියන්නේ සරලව ගත්තොත් සෝතාපන්න වුණා කියන එක තමයි හොඳම නිදසුන. පුදුම විඳවිල්ලක් විඳවන්නේ. ඇයි? අතීත කරපු කර්ම තියෙනවා. මේ ජීවිතේ කරපු කර්මත් තියෙනවා. පරලොව අරයි යන්නේ. ඒකවල මොකද වෙන්නේ? මෙහි විඳවන්න වෙනවා. සමහර කට්ටිය ඉන්නවා. පව් කරන අයම ඉන්නවා විඳවන. එහෙම අයත් ඉන්නවා. එයාලට නිරේත් යනවා මෙහෙත් යනවා. සමහර අය ඉන්නවා හොඳම කරන අය හොඳට ඉන්නේ. ඒ අයට සමහර වෙලාවට పూర్වේ පවක් නැති වෙන්නත් පුළුවන් යහපත් තැනකටත් යනවා. සමහර අය ඉන්නවා හොඳට කරන අය හැබැයි වැහැවටම සෝතාපන්න වෙලා නැත්තම් මේ ජීවිතේ යහපතින් ඉන්නවා මේ ජීවිතේ කරන දේවල්. හැබැයි යාගේ හිත දියුණු නැති නිසා පරලෝ දුගතිය යන්න පුළුවන්. එතකොට එහෙනම් බලන්න මේ කාරණාවෙන් කියවුණ එක මොකද්ද? සෝතාපන්න වුන් නැත්නම් කිසිදු රැකවරණයක් නැහැ. කිසිදු රැකවරණයක් නැහැ. බුදුරන් වහන්සේ කියන්නේ ලෝකේ කියන්නේ ලෝකේ පුජ්‍යලෙක් හිට ගත්තාම බුදුරන් වහන්සේ කියන්නේ සෝතාපන්න කෙනාට විතරයි රැකවරණය. අනිත් කිසි කෙනෙක් ඒකාන්තයෙන් සුගති යනවා කියලා කියන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. එතකොට එහෙනම් බලන්න අපට ඒ සෝතාපන්න මාර්ගයේ කෘත්‍ය අපි භාවිතා කරන්නේ නැත්නම් අපි ලෝකේ මට්ටමින් හිතුවොත් අපට සංවේගය ඇති කරගන්න. සංවේගය ඇති කරගන්න ලෝකේ මට්ටමින් හිතුවොත් එහෙම කොච්චර අනාරක්ෂිත බවක්ද. සංවේගය ඇති කරගන්න. මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා. ඊළඟට පැහැදිලි කරන හරියට උපමාවක් කරනවා. සේතා භික්කවේ පුරිසෝ හරියට මහණෙනි මේ වගේ. ලෝණ පලං පරිත්තේ උදක මල්ලකේ පක්කි පක්කි පෙయ్య. මොකද්ද මේ පුරුෂේ ලුණු කැටයක් කුඩා වීදුරුවකට දානවා. ලුණු කැටයක් කුඩා වතුර භාජනයකට දානවා වීදුරුවකට. සංකිම්මඤ්ඤති වික්ඛි අපිරුතම් පරිත්තං උදකමල්ලකේ උදකං අමුණා ලෝණපලේන ලෝණං අස්සං අපියාති මේ විදිහට ලුණු කැටයක් පුංචි වීදුරුවකට දැම්මහම ඒ ලුණු කැටේ දාපු දැනදී ඒ වාජිනේ තියෙන වතුර ටික ලුණු රසට යනවා ලුණු රසයි නේද කියලා ලුණු රසයි ඒවම්පන්ති සංකීසේතු ඇයි ලුණු රස අදුම් විබන්තේ බුදුරණන් වහන්සේ දේශනා කරනවා මේ භික්ෂුන් වහන්සේලා පරිත්තං උදක මල්ලකේ උදකං අමුණා ලෝණ ඵලයේන ලෝණං අස්සං අප්‍රියාති ස්වාමිනී දිය මලා නැත්නම් ඒ වීදුරු පොඩි පටුයි ඒ වීදුරු පොඩි නිසා පටු නිසා මොකද වෙන්නේ අර ලුණු කැටේ රස ඒකට පැතිරිලා තියෙන්නේ එතන මොකක් නිසාද පටු නිසා පරිත්ත නිසා ඊළඟට පැහැදිලි කරනවා ආයතරයක්. සේතා භික්කේ පුරුෂෝ පුරුෂයෙක් ලුණු කැටයක් දානවා ගංගාන නදියට. කියන්නේ ගංගා නදිය කියන්නේ විශාල නදියක්නේ. ගංගා නදියට දාන ලුණු කැටයක්. දැම්මට පස්සේ අහනවා බුදුරජාණන් වහන්සේ ගංගා නදිය වතුර ලුණු රහයිද කියලා. නෝ හේතම් බන්ති. ලුණු රහ නැහැ. සංකේත හේතු. ඇයි? අසෝහි බන්තේ ගංගා නදිය මහා උදකක් කන්දෝ. ඒක පරිත්ත නෑ. ඒ ගංගා නදී මහා දිය කඳක් තියෙන. ලුණු කැටයක් දැමීමෙන් කොයි ලුණු රස පටු නෑ. අන්න උපමාව පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ. ඒව මේව කෝ වික්‍රේ ඉදේ කච්චත පුද්ගලස අන්නේ වගේ තමයි මහණෙනි යම් කිසි පුජ්‍යලයක් කියනවා පාප කර්මයක් කිරීමේ නිරය යන. පුංචි පාප කර්මයක් කිරීමෙන් නිරේ යන. ඒක හරියට කොයි වගේද? අර ලුණු කැටයේ වීදුරුවට දැම්මා වගේ. එතකොට නේද පටුයි. අන්නේ පෙන්න කොහොමද ඒ නිරේයට යන්නේ? ඒ තමයි අල්ප මාත්‍ර කර්මයක් කරනවා අභාවිත කියන්නේ අභාවිත කාය අභාවිත සීල අභාවිත චිත්ත අභාවිත පඤ්ඤා භාවිත නැහැ. ඒ කියන්නේ සෝතාපන්න නැහැ කියන එක. අඩුම සෝතාපන්න භාවය. අන්න එවැනි කෙනෙක්ගේ හිත පරිත්තු පටුයි. පටුයි කියන්නේ මොනවා හරි දෙයක් එක්ක කොටු වෙලා තියෙන්නේ. පුළුල් හිතක් නෙමෙයි තියෙන්නේ. යම්කිසි මනින මිමි ඔස්සේ යන ගතියක් එකමයි තියෙන්නේ. පරිත්ත හිතක් තියෙන්නේ. පටු හිතක් තියෙන්නේ. හොඳට තේරුම් ගන්න පටවිත කියලා කියන්නේ හැම වෙලෙම අර සාපේක්ෂත්වයත් එක්ක මුලින ගතියක් එක්ක ජීවිතේ තියෙනවා. පටවිතක් තියෙනවා. අන්නේ කෙන අල්ප මාත කර්මයක් කරත් නිර යනවා. හරියට කොයි වගේද? පටු වීදුරුවක වතුර ලුණු රහ වෙනවා ලුණු කැටයක් දැම්ම. පුංචි ලුණු කැටයක් දැම්ම ලුණු රහ. හැබැයි ගංගා නදියට දැම්මොත් එහෙම ලුණු කැටේ. අන්න ලුණු රහ නැහැ. ඒක හරියට කොයි වගේද? භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත පඤ්ඤා ඇති කෙනෙක් අතින් සිදුවෙන අල්ප මාත්‍ර කර්ම. ඒක දීකධම්මක විඳවන්න වෙනවා. පරලොවට යෑමක් වෙන්නේ නැහැ. අන්න උපමාවෙන් ඊතොර තේරෙනවනේ. උපමාව තුළින් පැහැදිලි වෙනවා. අල්ප මාත්‍ර කර්මයක් කර තැනක් හිත වැඩිලා නැත්නම් හිත නොදියුණුයි නම් අන්නේ කෙනාට පුංචි අකුසලයේ ඇති නිරයන්. ඒක නිසා සාධාරණන්නේ බුදුරණන් නියතිලට පස් ටිකක් අරන් මේ වගේ ප්‍රමාණයයි නැවත මිනිස්සෙක් වෙන්නේ කියන්නේ. අපි හිතන් ඉන්න අපි මේ ගොඩේ කියලා ලෝකයක් ඔන්න අන්න සංවේගයක් නෙමෙයි ඇති වෙන්නේ. අප්‍රමාදී භාවයක් නෙමෙයි ඇති වෙන්නේ. අපිත් ඒ ගොඩේ කියලා හිතන් ඉන්නවා මොනවල් ටිකක් ඉගෙන ගන්නකොට පැවිදි වෙනකොට මොනවල් දෙයක් කරන අපිත් ඒ ගොඩේ කියලා නේද? ඊටාම සල්පය. කියන්නේ ඇතුළත දියුණු නොදියුණු අය නිරේමයි යන්නේ. පුංචි කර්මය ඇති කියන. ඊළඟට ඔය කාරණාව කියලා තව උපමාවක් කියනවා. ඉද වික්කවේ ඒකාච්චෝ මහණෙනි මෙහි ඇතැම් කෙනෙක් මෙන්න මේ විදිහට ඇතැම් පුජ්‍යලයක් ඉන්නවා කහවණු භාගයක් හේතු කරගෙන හිරබත් කන. පුංචි මුදලක් හේතු කරගෙන හිරබත් කන. දැන් අද මේ දේශපාලන තියෙන අඥානකමත් එක්ක කියනවනේ මෙහෙම කතාවක්. පොල් ගෙඩිය හිරකම් හිර හොරකම් කළා හිර යනවා. බැංකු කඩුවා හිර යන්නේ නැහැ කියලා. ඒක ලෝකයේ ධර්මතාවය. එහෙම නැතුව මේ අපි කියනවා ලෝකේ සාධාරණීකරණය. ඒ කියන්නේ බුදුදහමක් දන්නේම නෑනේ. නොදන්න ක්‍රම නිසාම කියනවා පොල් ගෙඩිය කඩපු එක හිරේ අනේක වැරදි. අර කෝටි ගණන් හොරකම් කරපු එක හිරේ හිරේ වෙන එක වැරදි කියලා. නෑ නෑ ඒක හරි. ඒක තමයි ලෝක ධර්මතාවය. ලෝකේ ධර්ම ස්වභාවය දැන් දැන් දේශපාලනේ ගොඩක් වෙලාවට ඕක කන පිට හරවන්නේ නැසද? ඒ කියන්නේ බුදුරණන් වහන්සේගේ ධර්මයේ කන පිට හරවන්න හදනවා. බුදුරණන් වහන්සේ වෙන ලෝක ධර්මයේ කරබිර හරවනවා. මේ බුදුරණන් මේක ලස්සන දේශනා කරනවා. මොකක්ද දේශනා කරන්නේ? සමහරු කට්ටිය ඉන්නවා කහවණු භාගයකටවත් හිරවත් කරනවා. කහවණුවක් කරහන් කරත් හිරවත් කරනවා. කහවණු 100ක් කරහන් කරත් හිරවත් කරනවා. නමුත් සමහර අය ඉන්නවා කහවණු භාගයක් කරහන් කරත් හිර යන්නේ නැහැ. කහවණුවක් කරහන් කරත් හිර යන්නේ නැහැ. කහවණු 100ක් කරහන් කරත් හිර යන්නේ නැහැ. සමහර කට්ටිය ඉන්නවා. කොයි ආකාරයයිද කහවණු භාගයක් කහවණුවක් කහවණු 100ක් වළංගු කරන්නේ හිරය. ඒ තමයි දිලිඳුයි. අල්ප ධනයක් තියෙන්නේ. අල්ප භෝග තියෙන්නේ. ඊටාම දිලිඳුයි. අන්නේ අය කහවණු භාගයක් වළංගු කරත් හිර යනවා. කහවණු එකක් වළංගු කරත් හිර යනවා. ඒක ස්වභාවයක්. අපි මේ ලෝකේ සාධාරණීකරණය කරුවාට. කොයි වගේ අයද කහවණු භාගයක් 100ක් වළංගු කරලා හිර යන්නේ නැත්තේ? ඒ තමයි මහා ධනවත් තියන අය ඉන්නවා. මහා භෝග සම්පත් තියෙන කට්ටිය ඉන්නවා. අන්න ඒ කට්ටිය කහවණුවක් කරකම් කරා, කහවණු භාවයක් කරකම් කරා, කහවණු 100ක් කරකම් කරා හිරේ යන්නේ නෑ. ඒක තමයි මේ ලෝකේ පවතින විදි. ඒතර මේක කන පිට හරවන්න පුළුවන්. මේක කන හරවන්න බෑ. මොන දේ කරත් මේක කන පිට හරවන්න බෑ. මේක ස්වභාවය. බුදුරණන් හිතන අන්නේ වගේ කියනවා. මොකද්ද? පරිත්ත හිතක් තියෙන කෙනාට පෙන්වන්නේ මොකද්ද? දිලිදු කෙනා. පුළුල් හිතක් තියෙන කෙනා පෙන්වන්නේ කාටද? ධනවත් කෙනා. ධනවත් කෙනා කොච්චර වරන් කරත් හිරයන්නේ නෑ. ඒක ඒක ස්වභාවය. දිරුදු කෙනා පොඩ්ඩක් වරන් කරත් හිර යනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකේ යම් කිසි කෙනෙක් පටු සිතක් තියාගෙන පුංචි දේ කරා නම් ඇති නිරේයන්ද ඒ කියන්නේ අද අපි අද සමාජ තත්ත්වය අනුව කාලය අනුව බැලුවොත් එහෙම පොල් ගෙඩියක් වරන් කරා නම් ඇති හිරයන්ද දෙවිදු නිසා එයා පටුයි අන්න වගේ තමයි හිත පටු තියෙන කෙනාට පොඩි තරහක් ගියා නම් ඇති හිත පටුයි කියන්නේ සෝතාපන්න නෑ ඒ වගේම ධනවත් අය මහ බැංකුව කැඩුවත් හිරේ යන්නේ ඇයි ධනවත් නියාලා. අන්නේ වගේ තමයි පුළුල් හිතක් තියෙන කෙනෙකුට මොන වැරද්දක් කරත් නිරේ යන්නේ නෑ. අන්න මාර්ගයට ඉක්මනට කොච්චර රැකවරණයක්ද? උපමාවකින් පෙන්නනවා. එතකොට ඒ තන දැන් උපමා දෙකකින් පෙන්නනවා නේ. ලුණු කැටේ උපමාවෙන් පෙන්නනවා ඊළඟට ධනවත් දිනදු අය හොරකම් කිරීමේ උපමාවෙන් පෙන්නනවා. ඊළඟට පැහැදිලි කරනවා තවත් උපමාවක් පෙන්නනවා. ඒ උපමාව තමයි හරියට මේ වගේ දෙයක්. බැටළුවන් අයිති කෙනෙක්ගෙන් හරි බැටළුවන් මරවන කෙනෙක්ගෙන් කියන බැටළුවෝ ඉන්න අපි නෝ හරක් ඉන්න කෙනෙක්ගෙන් කියලා. ඒතකොට යා සාමාන්‍ය ටිකක් ධනයක් තියෙන කෙනෙක් නේ. මොකද ඒ කාලේ සත්තු තමයි ධනිය හැටියට කතා කරේ ගොඩක්. අන්න ඒ එයාලගෙන් නොදුන් දෙයක් දැන් අතන වෙන්නේ නිකන් ස්වභාවයෙන්ම ඕන හොරකමක් කරා කියන එක. දැන් මෙතන කෙනෙකුට අයිති දෙයක් හොරකම් කරනවා කියන එක කියන්නේ කෙනෙකුට අයිති දෙයක් කියන්නේ කෙනෙක් සම්බන්ධ කරලා පෙන්නනවා. හොරකමක් කරනවා. මොකද්ද හොරකම් හොරකමක් කරන්නේ? අර හතෙක්ව හොරකම් කරනවා. හොරකම් කරාට පස්සේ මොකද වෙන්නේ? අන්න ඒ සොරාව මරනවා, ධනිය උදුර ගන්නවා, එයාට කැප් කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ඒ වගේම තමයි. සමහර අය ඉන්නවා ඒ අයිතිකාරයන්ගේ නොදුන් බැටළුවේ හොරකම් කරාම ඒ කියන්නේ සත්තු හොරෙන් ගත්තාම ධානිය උදුර ගන්නෙත් නෑ මරන්නෙත් නෑ නැසීමට යන්නෙත් නෑ මොකක්වත් කරන්නේ එහෙම අයක් ඉන්නවා අන්න බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා කොයි වගේද එහෙම යම් කිසි කෙනෙකුට අයිති බැටළුවන් ආදී ද හොරකම් කරාම ඒ අයව මරන්නේ නැත්නම් ධනිය යාලගේ පැහැරගන්නේ කොයි වගේ අයද? දිලිදු අයගේ. මේක ස්වභාවයක්. අපි හදනවා අද ලෝකේ හදනවා. එහෙම කරන්න බෑ කියලා. එහෙම වෙන්නේ නෑ. ඒක ස්වභාවය. දිලිදු අයගේ දිලිදු කෙනෙක් එහෙම හොරකමක් කරොත් එයාව එක්ක මරනවා. නැත්නම් එයාගේ ධනිය හොරකම් කරනවා. එයාගේ ධනිය නැත්තම් පැහැර ගන්නවා. ඒ මොකක් නිසාද? දිලිදුකම නිසා. හැබැයි ලස්සන කාරණාව ඊළඟට කියනවා. එයාගේ වැටලුව ආදී හොරකම් කරාම මරන්නෙත් නෑ, ධනිය පැහැර ගන්නෙත් නෑ. මොකද්ද කරන්නේ? ඒ තමයි ධනවත් අය මහා ධනයකින් භෝග සම්පත්තියකින් අය එක්ක රජෙක් එක්ක ඇමති ඔය වගේ කෙනෙක් ඔන්න බැටළුව අයිති කෙනාගෙන් හරි ඒ කියන්නේ කාගේ හරි ධනයක් හොරෙන් ගන්නවා ගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒ බැටළු මරන්නා කෙනා එයාට කිසි විදියකින් බෑ කියනවා. අරයා මරන්නත් බෑ, එයාගේ දේ පැහැර ගන්නත් බෑ කියනවා. මොකද වෙන්නේ? එයා කියනවා දෙයත් බැඳගෙන වැඳගෙන කියනවා. අනේ නිදුකාණනි මගේ බැටළුවන්ගේ සල්ලි දෙන්න. අනෙච්චර එයාගේ මගේ බැටළුවන්ගේ සල්ලි දෙන්න. මුදලක් හරි දෙන්න කියන ආයාචනා කිරීමක් කරනවා. ඇයි? ධනවත් යාලා, බලවත් යාලා. යාලා රජවරු අදාළ මොකද කරන්න හදන්නේ? රජවරු පහත් කරන්න හදනවා. මේක ලෝකේ ධර්මතාවයක් නෙමෙයි. ලෝකේ ධර්මතාවයක් කියන්නේ රජවරු නැත්තම් ධනවත් අය ධනවත් විදියට ඉන්නේ. ඒක එයාලා කරපු පුණ්‍ය ශක්තියක විපාකයක්. දුප්පත් දිලුන්දාගේ එයාගේ එයාගේ පාප කර්ම විපාකයක් නෙවෙයි වෙනවනේ. මේක මේක මේ දෙපැත්ත බැලන්ස් කරන්න පුළුවන්ද? මේක බැලන්ස් කරන්න බෑ ඔය කවදාවත්. මේක බැලන්ස් කරන්න යනවා කියලා කියන්නේම බුදු දහම පිළිබඳව යථාර්ථවාදී දහම නෙමෙයි. මේ ලෝක ධර්මතාවය පිළිබඳව ලෞකික සම්මාදිට්ඨිය පිළිබඳවත් පැහැදිලිමක් නැහැ. අඩුම ලෞකික සම්මාදිට්ඨියවත් නැහැ. ලෞකික සම්මාදිට්ඨිය හරිය තියෙනවනම් ඇත්තටම ඔය මේ සමාජයේ ප්‍රශ්නේ කියන එක මේ ප්‍රශ්නයක් නෙවෙයි මේක තමයි ස්වභාවය. දැන් අද වගේ වෙයි ඉදා. අද මොනවා හරි පොඩ්ඩක් සරලයි. එදා හැම පුළුවන්ද? අදත් ඉන්දියාවේ කොහොමද? අඩුකුලේ කෙනෙකුට යන්න පුළුවන්ද? සමහර අදටත් බෑ. අදටත් අඩුකුලේ අයට සුද්‍රයන්ට බෑ මේ බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයන්ගේ බල්ලෝ වතුර බොන ලිඳකින් බල්ලෝ නාවන දණකින් වතුර බොන්නවා. බ්‍රාහ්මණයන්ගේ හරක් නාවන දණකින් වතුර බොන්නවත් බෑ සුද්‍රයන්ට. ඉතින් ඒ කියන්නේ එච්චරට අර ඇයි එහෙම වෙන්නේ? කර්මය නිසා. කර්මය අනුව විපාක දෙනවා. ඒතකොට මේ ලෝකේ ධනවත් අය ධනවත් විදියට ඉන්නේ එකයි. දිවිදු අය දිවිදු ඉන්නේ එකයි. මේ කවදාවත් වෙනස් කරන්න පුළුවන් කමන්නේ. යම් කිසි කෙනෙක් යහපත් කර්මය කරනවා නම් මේකේ ප්‍රතිඵල ලැබෙනවා එච්චරයි. ඒ කියන්නේ කර්ම විපාකයක් කියන එකක් නැහැ කියලා පිළිගැනීම නේද ඒ කියන්නේ. දැන් මේ මේ උපමාව මේ උදා උපමාව තුලින් බුදුරණවහන්සේ මෙවැනි දෙයක් ගත්තේ මේක ලෝකයේ තියෙන පවතින විදිහක් නිසා නේද? එතකොට බලන්න තමන්ගේ දෙයක් හොරගම් කරොත් මහා ධනවත් කෙනෙක් මහා යමතිවරු රජවරු අනේ ස්වාමීනි මගේ මගේ හොරගම් ඒ ගත්ත හොරගම් කරා කියන්නේ නැහැ. මගේ හතාට සල්ලි දෙන්න. ඒක ආයාචනයක් විතරයි. ඒක ඒ ඒක තමයි ස්වභාවය. අන්න ඒ වගේ කියනවා බුදුරයන් වහන්සේ බලන්න මේකින් මේ මේ රැකවරණේ පෙන්වන්නේ අනිත් පැත්තේ. අන්න වගේ කියනවා යම් කිසි අය ඉන්නවා පුංචි කර්මයක් කරාම එයාලා නිරේ යන. හරියට අර හොරගම් කරපු කෙනාගේ ධනිය පැහැර ගන්නවා මරා දානවා වගේ. පරිත්තයි හිත. සමහර අය ඉන්නවා විශාල හොරගම් කරත් එයාලා ළඟට කියලා ආයාචනා කරනවා. ඒකට පුංචි වැරද්දක් මොන වැරද්දක් කරත් යම්කිසි කෙනෙක් අතින් දියුණු කෙනෙක් අතින් ලෝක ධර්මතාව ඒකට හෙල්ලෙනවා. ලෝක ධර්මතාවයේ ඒකට ප්‍රතිවිරුද්ධ වෙන්න බෑ. මොකද එයාගේ හිත පුළුල්. ඒක මම ඉස්සර උපමාවක් කිව්වා. ඒක මම දැන් දේශනාවේ කියලා පොඩි උපමාවක්. හරියට ඒක එයා එයාට විඳවන්න දෙන්න හදන එක පාට තියෙන කෙනෙක්. පාට තියෙන චිත්‍රාදීන සායන් තියෙනවා. සායන් වලින් චිත්‍රාදීන අවකාශය. අහස චිත්‍රාදීන. අන්‍ය වගේ වැඩ. සායන් වලින් අහස චිත්‍රාදීන. පිළිසම් ඉඩක් නේ. සායන් පොඩ්ඩක් තිබ්බත් අඟුරු කැලක් තිබ්බත් ලේ ටිකක් හරි මොනවාරි කරගෙන බිත්තියක් තිබ්බොත් අදින්න පුළුවන්. සායන් වලෙත් නැහැ. බිත්තිය පිළිලා තිබ්බොත් පුංචි දෙයක් ඇති. දැන් අර අපිටම දුප්පත් ළමයෙක් ඔය ගෙවල් වල බිත්ති වල කටු ගාන්නේ අඟුරු කැලි වලින්. දැන් ඕනද සහායම් ඕනද නේ අඟුරු කැල්ලෙන් කටු කරලා දානවා. පුංචි දෙයක් විපාක දෙන්න. හැබැයි සහායම් ගොඩාක් තිබ්බත් අවකාශ නම් අදින්නේ පිටන්නේ. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දිරිඳු කෙනෙක් අතින් අර විදිය හොරකමක් වුණොත් එයාට විඳවන්න වෙනවා. ඒ වගේ කියනවා. පටුසිතක් තියෙන කෙනාගේ ස්වභාවය. ඒ වගේම පුරුල් සිතක් තියෙන ස්වභාවය කෙනාගේ ස්වභාවය ධනවත් අය මහරජම ඇමතිවරු හොරකම් කරන කාරණාවද විඳවන්න වෙන්නේ නැහැ කියලා. එතකොට දැන් බලන්න කෙනා විඳවන්න ඕන විදියට සකස් කරන විදියට කත් විඳවන්නේ. දැන් අර අපි සාමාන්‍ය ගත්තොත් එහෙම පොල් ගෙඩියක් හොරකම් කරා දෙලින්දෙක් එයාට ගහනවා මරනවා දඬුවම් දෙනවා. සමහරලාවට පූර්වගිරියක් කරන කරොත් ධනවත්චිනේ ඒක හතර හේතු වෙන කාරණාවක් වෙන්නත් පුළුවන්. ඇයි? ඒක තමයි ස්වභාවය. එතකොට එහෙනම් කෙනා අනුව නේද? කෙනා අනුවයි එයාගේ විඳවන්න ඕන විදිහට සකස් වෙන දේ අනුවයි එයාට විඳවන්න තියෙන්නේ. අන්න යම් යම් ආකාරයක පුරුෂේ කර්මයක් කරද්දී ඒ ඒ ආකාරයට විඳවනවා කියලා කියනවනම් Brahmacharya වාසයක් නැහැ. දුක කෙලවර කිරීමක් නැහැ. යම් ආකාරයකට විදවීම පිණිස යම් පුරුෂයෙක් කර්මයක් කරනවා නම් ඒ ආකාරයට විපාක විඳවනවා කියන තැනදී Brahmacharya වාසයක් තියෙනවා. අන්න සියලු දුක ඉක්මවීම තියෙනවා. මේක තමයි ලෝණඵල සූත්‍රය. දැන් එහෙනම් මේකෙදි බලන්න කොච්චර සංවේගයක් ඇති කර ගන්න තියෙනවද? ජීවිතයේ එහෙනම් කිසිදු රැකවරණයක් නැහැ. පටු නම් ජීවිතේ ඒ කියන්නේ පටු නම් පටුයි කියලා කියන්නේ අපි හැම වෙලෙම මම ඔබ නිතරම දැන් මේ මේ දක්වා පැහැදිලි කර ගොඩාක් දේවල් වලින් පැහැදිලි කරනවා. සාධාරණ අසාධාරණී මනින්, හරි වැරද්ද මනින්, යහපත අයහපත මනින්, හොඳ නරක මනින්. ඊළඟට මොනව මේ හැම පැත්තක්ම අපි යන්නේ මොකක් වශයෙන්ද? යම් තැනකට කොටු වෙච්ච නිසානේ ඔය කොටු වීම ඉක්මවන්න පුළුවන් විචක්ෂණ සීලී ජීවිතයක් තිබුත් විතරයි නේද? ඊදෙන ඊදෙන කාරණා එක්ක හිතන ගතියක් තිබුත් විතරයි. අන්න ඒකට කරලා දැක්වරන. නැත්තම් රැකවරණ යන්නේ. උපමා තුනකින් පැහැදිලි කරා. ලුණු කැටේ උපමාව. සල්ලි වරකම් කිරීම උපමාව. අයිතිකාරයෙකුගේ සත්තු වරකම් කිරීම උපමාව. උපමා තුනකින් පැහැදිලි කරා. පරිත්ත හිතක් තියෙන කෙනයි පුළුල් හිතක් තියෙන කෙනාගේ ස්වභාවය වෙනස. එහෙනම් බලන්න කොච්චර සංවේගයක් ඇති කරගත යුතුයිද ධර්ම මාර්ගයේ තේම සඳහා සත්‍ය විමසීම සඳහා හරි එච්චරයි සූත්‍රේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න අභාවිත චිත්තෝ කියන කාරණාව චිත්ත භාවිතා කරන්නේ සිතේ යෙදීම බලන්නේ සිතේ විග්‍රහය නිසා ඒ කර්ම සාපේක්ෂයි දැන් අපිට මම කියන කාරණාව මොනවා වුණත් අපේ ඉඳලා තියෙන්නේ අපි දැන් කොහෙන් හරි අර හිත කියන සම්බන්ධයක් එක්ක මම කියන කාරණාවක් ඉඳලා තියෙන්නේ දැන් අපි සාමාන්‍ය නැත්නම් ගොඩාක් ගැඹුරින් හිතන්නේ නැතුව ඒක සරලව කල්පනා කරොත් හිත හිත අපේ ජීවිතයේ තියෙන තැන නොදන්නවා වුණාට හිතීම සහ හිත කියන කාරණාවක් එක්ක නේද අපි ඉන්නේ කය කියන කාරණාව ස්වરૂපය පිළිබඳව භාවිතා කරලා නැහැ වගේමයි. ඒ විදිහට ඉන්නා වූ මම ඊදෙන හිත කියන ස්වභාවයත් හොයලා නැහැ. ඒක භාවිතා කරලා නැහැ. ඒ කියන්නේ ඒක මොකද්ද කියලා නිකන් ඔහි යනවා. ඔහි යනවා. අර හිතන්නේ නැහැ. අන්න ඒක හිතනවා නම් ඒක පිළිබඳව ඒ කියන්නේ ඒක මොකද්ද කියලා හොයනවා නම් අන්න ඒක යෙදිච්ච කාරණාවක් නේ. කය ස්වરૂපයක් හැටියට යෙදුණා. හිත ස්වરૂපයක් හැටියට යෙදුණා. එහෙනම් යෙදිච්ච කාරණාව මොකද්ද කියලා ඒක භාවිතා කරනවා. දැන් ඇත්තටම ගත්තොත් අද උදේ කතා කරේ. උදේ කතා කරපු කාරණාවේදී පැහැදිලි කරේ මරණය යථාර්ථවාදී වෙනවා නම් ජාතිය යථාර්ථවාදී වෙනවා නම් ඉතර වෙනවා. එතකොට එහෙනම් හිත කියන යෙදීම යථාර්ථවාදී වෙනවා නම් වෙන දේවල් එක්ක අපි යන්නේ නැත්තම් ඊතර වීමක් කරන වෙන මොකක්වත් එතනත් ඊතර වීම කියන එක විතරයි. කය කියන කාරණාව තියෙනවා. හික්මීම කියන කාරණාව ඇයි ඒක කියන්නේ? විචක්ෂණශීලී ගතියෙන් යුක්ත කෙනෙකුට ජීවිතයේ läගගෙන ඉන්න බෑ. යමක පළපදියම් වෙලා ඉන්න බෑ. එතකොට එයාගේ හැම වෙලෙම තියෙන මොකද්ද? යමක් හොයන ගතිය. යෙදෙන කාරණා තුන නිස්සභාවයෙන් යමක් හොයන ගතිය. අන්න හික්මීමේ කෘත්‍ය සීලය කියන්නේ ඒකට. ඒක ඇත්තම අභි අභිවිනය කියලා කතා කරන්නේ යන්නේ ඒකත්. එතකොට ඒ සැබෑවටම හික්මීම කියන කාරණාවක් භාවිතා කරලා නැත්තම් මේ හතරම දැන් අභාවිත පඤ්ඤා කියන එක නම් නිකන් තේරෙනවනේ ප්‍රඥාවනේ. එතකොට මේකත් එක්ක සමබැඳීමන්නේ මේ ඔක්කොම තියෙන්නේ. එතකොට මේ ප්‍රඥාව කියන එකට දෙයක් සමීප කරලා නැහැ. ප්‍රඥාවේදී දේ සමීප කරපු කාරණාව තමයි මේ තුලින් පැහැදිලි කරන්නේ. ප්‍රඥාව කියන කාරණාව යමකට සමීප කරලා පෙන්නනවා කයෙන් හික්මීමෙන් හිතෙන්. එතකොට යාගේ ජීවිතේ කිසිදු කාරණාවක් එක්ක අඥානකමක läගගෙන මෝඩකමේ ඉන්න බවක ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙන්නේ නැහැ. එයා හැම වෙලෙම සත්‍යවාදී ජීවිතයක් ගත කරනවා පරිත්‍ත හිතක් කියන්නේ නෑ පුළුල් හිතක් තියෙනවා අභාවිත චිත්තෝ නිසාම අභාවිත කාය අභාවිත කියන අභාවිත කන්න වේ ඔක්කොම හරි. ඔක එකක් ගත්තත් මලි. ඔක එකක් ගත්තත් හතරම වෙන්නේ නැහැ. එකක් වෙන්නේ නැත්නම් හතරම වෙන්නේ නැහැ. එකක් වෙනවනම් හතරම වෙනවා. දැන් ඇත්තටම ගත්තොත් පංච උපාදානස්කන්ධය කතා කරනකොට එකක් යථාර්ථවාද වෙනවා ඔක්කොම යථාර්ථවා ඒ කියන්නේ යථාර්ථවාද වෙනවා නම් ඊතර වෙලානේ. හැබැයි වෙන වෙන වශයෙන් කතා කරනවනේ කතා කරන්නේ කියලා දෙන්න ඕන නිසා. අන්න ඒ වගේ තමයි මේ කාරණා වෙන වෙන වශයෙන් කතා කරන්නේ. ඒවට වෙන වෙන වශයෙන් ඒවත් පැති බලන්න යමු වෙන්න පුළුවන් නිසා. නැත්තම් එකක් භාවිතා වුණා නම් සියල්ලක්ම භාවිතා වෙනවා. නිවර්දි භාවිතා වෙනවා. එකක් භාවිතාව නිසා එකක්වත් භාවිතාව අපි ඕකේ ප්‍රඥාව අතහැරලා එකක් කතා කරන්න කිව්වොත් හරියයි අපි අභාවිත කායනය මේ අපි භාවිත චිත්ත භාවිත සීල කියනවා. අනිත් එකක්වත් නැහැ. එහෙම වෙන්නේ නැහැ. හතරම කියන්නේ එකම ස්වභාවයකට පැහැදිලි කරන විග්‍රහය. සීලබ්බත පරාමාසය කියන කාරණාව දුරු වෙන්නේ සෝතපන්න වීමදී. එන සෝතාපන්න නොවන සියලුම දෙනාගේ හික්මෙන ක්‍රමය මොකද්ද? සීලබ්බත පරාමාසය. ඒ කියන්නේ යාට එක මොහොතක් සීලබ්බත පරාමාසය නැත්තේ නෑනේ ඉතින්. ඒ කියන්නේ සීලබ්බත පරාමාසය නැති වෙන්නේ සක්කාදිටදී වුණා. ඒ කියන්නේ අපි උපසම්පදාසිල් රකින්නවා. සීලබ්බත පරාමාසය නෑ. සක්කාදිටි නෑ කියලා කියන්නේ. අපි උපසම්පදාසිල් රකින්නේ බුදුරණවහන්සේ කිව්ව විදිහට අපට නම් සීලබ්බත පරාමාසය අපි සිල් රකින්නවා. ඒ කියන්නේ අපට සක්කාදිටි නෑ. සෝතාපන්නයි. උපසම්පදා සිල් රැකීම තුලින් සීලබ්බත පරාමාසය දුරු වීමෙන් සෝතාපන්න වෙනවා. එහෙම වෙන්නේ එහෙනම් සීලබ්බත පරාමාසයමයි මුණදී කරන්නේ. සක්කායදිට්ඨිය දුරු වීමෙන් හැරෙන්න සීලබ්බත පරාමාසය දුරු වෙන්නේ නැහැ. එහෙනම් සීලය භාවිතා වෙලානේ. සීලේ භාවිතා වෙලානේ. කරන්නේ මොකද්ද හැම වෙලෙම හික්මීම දැඩිව ග්‍රහණය කරගෙනන වැඩපිළිවෙලක් එක්ක මමත්වය රැක ගැනීම අරගලයක්. එච්චරයි. අවසන්තර මෛත්‍රී භාවනාවේදී මේ අතු සිත භාවිතාන වෙන ගැන මෛත්‍රී අපමාන හේතු අපමාන බවක් තියෙනවා. මෛත්‍රී චේතෝ විමුක්තිය. මෛත්‍රී චේතෝ විමුක්තිය අපමාන බවක් තියෙනවා. එතකොට දැන් සෝතපන්න විතර නිමෙන් දිවිලෝ කියන්නේ සෝතපන්න කරන්නේ සුගතියයි. අන්තවට මෛත්‍රී චේතෝ විමුක්තිය. මෛත්‍රී චේතෝ විමුක්තියක් භාවිතා වෙන තැනදී අන්න රැකවරණය කියනවා. හැබැයි පිරිහෙන්න පුළුවන් ඕන වෙලාව. අන්න එකයි තියෙන කාරණා. ඒකාන්ත කරන්න බෑ. ඒකාන්තයෙන් කියන්න පුළුවන් මේ අයට විතරයි. අරක පිරිහෙන්න පුළුවන් ඕන වෙලාව. දැන් කරදකාය සූත්‍රයේ වෙනන්නේ මෛත්‍රිය ගැන නෙමෙයි. ආර්ය ශ්‍රාවකයන්ගේ මෛත්‍රිය ගැන. එකයි වෙනස. මෛත්‍රී හේතු විමුක්තිය ගැන කියන්නේ ආනිසංසෙදී. නැතුව මෛත්‍රී හේතු විමුක්තිය ගැන නෙමෙයි. සමහර කාය වහින් කරන කිදී ඒ කාරණාවේ සමහර කය යථාර්ථයේ පිළිසිඳව වෙනවා කියන්නේ මේ කෘත්‍ය හික්මීම. එහෙම කතා කරනවා. අප්‍රෝ. හිතවත් නැත්නම් අපි ඒ විතර බැලුවේ නැත්නම් අපිට වෙනම පැයක් වෙනවා හිතක් තියෙනවා. හ්ම්. ඒ පැත්තට ගිහින් සන්නස ඇටි බවකට යනවා. ඒකම සිතේ යථාර්ථවාදී කියන කියන්න පුළුවන්. අවසරසාර උපමාවක් දුන්නා දුක්පත් කෙනෙක් දුක්පත් කෙනෙක් කරගන්න කියන එකයි පොසත් කෙනෙක් කරගන්න කරන එක නමුතර ඒක උපමාවක් විදිහට නැතුව ඒක උදාහරණයක් විදිහට ගත්තොත් තමයි දුප්පත් කෙනෙක් වරතන් කරත් පොසත් කෙනෙක් වරතන් කරත් එයාගේ ආධ්‍යාත්මික දුප්පත් පොසත් භාවය අනුව නේද එයාගේ කර්මය ඒ කරන දේ මෙයාට එයා හිරේනවාද නැත්නම් එයා ඒක ආධ්‍යාත්මික ගුණවත් පොත් එක්ක. අපේ උපමාවක් විදිහට නේද? උපමාවක් විදිහට. නැත්නම් සමහර අය පොසත් කෙනෙක් හොරගම් කරලා తీරියන්න පුළුවන් මෙතන ගත්තොත් අර යාගේ අර අභාවිත චිත්තේ ඒවා නැත්නම් ඒ ඔව් ඒ කියන්නේ අපිට මෙහෙම දුප්පත් කෙනෙක් හොරකම් කරන රෝතාපන්න සමහර කෙනෙක් නෙමෙයි අපිට සාමාන්‍ය පාට පොර චෝදනාවක් කියන හැටි එයා හිරේ ඉඳලා නිරේ යන්නේ හැබැයි යම් කිසි කෙනෙක් ඉන්නවා ධනවත් කෙනෙක් හොරකම් කරනවා එයා හිර යනතෝ නිර යනවා. එහෙම වෙනවා. උදාහරණයකට ගත්තා. අන්තිසන්නේ ආරම්භයේ පාප කර්ම කියන සංකේතයෙන් බුදුනාසේ කිව්ව එකට දින සද්ධායෙන් පිළිගන්නක හැත්තෙක තිබ්බ සමතර ධර්මතාවයක් විදිහට ඒකත් ඒකේ අර්ථය ගත්තත් එයාට අවබෝධ කරන්න බෑ කියන එක නිකන් ධර්මයක් අත්දින්කත් තමයි ගලපෙන්නේ නෑ ඔය කතියක් මේක දේශනාවේ තියෙන මේ මාතෘකාව. ඔව්. ඒවට තමයි මහා කර්ම කියලා කියන්නේ. ඒ කියන්නේ විශාල මහා මහාම කර්ම කියලා කියන්නේ ඒකත් එක්ක. ඒකට ඇත්තම ඒ කර්ම විපාකයක් විශේෂ අකින්තයයි. දැන් ඒකට පුළුල් සිතක් තියෙන කෙනෙක් නෙමෙයි ලොක් කරන්නේ කොහොමද? එයාටම පස්සේ සානාදනේ අපි තුමේ ඒ කියන්නේ යථාර්ථය දැකලා තේරුම් ගන්න. අපිට අර ධානාසි කිව්වෙන් ඒක ධම්මකාරයේ පිළිගන්න නෑරෙන්නේ නෑ. සමහර දේවල් කියනවා සමහර කරුණු කියනවා. අපට දැන් අපි ගත්තොත් එහෙම බුදු කෙනෙක් වෙන්නේ පිරිමේක් විතරයි. ඊළඟට බ්‍රහ්මයා වෙන්නේ පිරිමේක් විතරයි. ඊළඟට ඔයගේ සමහර කරුණු තමයි සිදුවෙන තානාට්ටහන කියන කාරණා. ඕකයි තියෙන්නේ තානාට්ටාන කියන කාරණාවට. ඒක තියෙන බහුධාතක සූත්‍රයේ. ඒක අපට හිතන්න පැත්තක් නෙමෙයි. කියන්නේ තානාට්ටාන කුසල කියන එක වෙනම කාරණාවක්. එතකොට ඒක අපට කියන්නේ ඒක බුදුරණවහන්සේගේ විශේෂ හැකියාව කියන්නේ. එතන පෙන්නනවා ධාතු කුසල, ආයතන කුසල, පටිසමුප්පාද කුසල, තානාට්ටාන කුසල. ඒක ඒක වෙනම කාරණාවක්. තානාට්ටාන කුසල කියන කාරණාවේදී ওই කාරණාවයි තියෙන්නේ එකත් එක්ක. ඒක අපට මේ හිතන පුළුවන් එකක් නෙමෙයි. නෝ යථාර්ථවාදීදී ශ්‍රී පුස්තකතාවක් නැහැ කියලා තවතින් තවතින් කියනවා විදුනස්න සම්මත. දැන් කාරණා දෙක ලස්සනට ගැලපෙනවා දැන්. දැන් අපි සීල් රකින්නවා කියලා කයින් වෙන්න දැක්ක කියනවා. මෙතන අභාවිත කය කියලා පේනවා. ඊළඟ සීල් කියලා වෙනවා. දැන් කවුරුද සීල් රකින්නාගේ සීල් රකින්න හදන්නේ මේ දැන් කය කියලා කියන කයින් වෙන්න. ඔව් ඔව්. ඒක නිසා සීලය වෙනවා වෙනවා කය වෙනම කියනවා. හ්ම්. නැත්නම් සීලය කයේ භාවිතය කරන සීලය හැටියම ගන්න වෙන්නේ නැත්තම්. මොකද ඒක වෙනම පෙන්නනවා. කියන්නේ ඒක වෙනම ක්‍රමයකින් පෙන්නන කාරණාවක්. චේතු විමුක්තිය කතා කරගෙන ඉන්නවා මේ අන්ත ප්‍රඥා විමුක්තිය එහෙම දැන් ගොඩක් කතා කරන තැන්වල ප්‍රඥා විමුක්තියක් කතා කරන කතා කරන තැනක් චේතු විමුක්තිය දිගමකට. ඔව්. කලඟවති. එහෙනම් මේ වෙයිම විශේෂ කරලා මේ දේශනාව එහෙම සඳහන් කරන්න හේතුවක් තියෙනවා වෙන්නේ. දෙකක් කෙනෙක්ට කතා කරනකොට රහතන් අපිටම පඤ්ඤා මුත්‍ර රහතන් වහන්සේ වුණා කෙනෙක් එක්ක නම් කතා කරන්නේ එයා චේතු විමුක්තිය කියන කාරණා කතා කරන්න වෙනවා. හැබැයි පඤ්ඤා විමුක්ත කියන රහතන් වහන්සේ ධර්මපරියායක කතා කරනකොට චේතන විමුක්ත කතා කරන්න ඕනේ නැහැ. කෙනෙක් එක්ක කතා කරන කෙනෙක් කතා කරලා කෙනෙක් ඉන්නවනේ ලෝකේ. එයා විමුක්ත වෙලානේ. එයා හිතින් නිදහස් වෙනවා. එයා හිතින් නිදහස් වෙලා. එතකොට ඉන්න කෙනා. නැත්නම් චේතන විමුක්තය පඤ්ඤා විමුක්තය දෙකම කතා කරන්න වෙනවා. අර අතන කතා කරනකොට චේතන විමුක්ත කරයි. මෛත්‍රී චේතන විමුක්ත කරනවලුද? ඒක චේතන විමුක්ත කරයි. ඒ කොහොමද ඉන්න කෙනෙක් එක්කනේ. එතකොට අරූප සමාධි චේත විමුක්ති විතරයි. ඉන්න කෙනෙක්. ඒ පඤ්ඤා විමුක්ත කියන්නේ ඉන්න කෙනෙක් බව නෙමෙයි. ඒක ඉන්න කෙනෙක් ගැන කතා කරන්නේ. එහෙනම් චේත විමුක්ති කතා කරන්න ඕනේ අනිවාර්යයෙන්. ඉන්න කෙනෙක් ගැන කතා කරන්නේ. පඤ්ඤා විමුක්තිය ගැන කතා කරන කෙනෙක් එක්කන චේත විමුක්තිය කොහොමද? ඒ ඉන්න කෙනෙක්ගේ ආලෝක විමුක්ති වෙන කතිය පතු පතු සිත් එකකින් ඉන්නා කියලා කියන්න පුළුවන් නෑ ඒක පළ නමුත් එයාලා ඉන්නේ කෙනෙක් නිදහස් නෑ නිදහස් නෑ එතකොට එයාලා ඉන්නේ කතින් සුළුවරදක් වුණොත් එතකොට එයාලා තින් වැරදි වෙන්නෙම නෑ සුළුවරදක් සුළුවරදක්වත් වෙන්නේ ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් අරූප විමුක්ති අය රහතන් වහන්සේලා වගේම අනාගාමී රහතන් වහන්සේලා වගේම ඒ ඇතින් වැරදි වෙන්නේ. කියන්නේ පාප කර්ම වෙන්නේ නැහැ. වැරදි වෙනවා කියන්නේ පාප කර්ම වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ විමුක්තියේ ඉන්නදී පාප විමුක්තියේ කියන්නේ විමුක්තියේ ඉන්න කෙනෙක් නේ අපිට උදාහරණ කාලකර මුද්ද කරා පුත්තල එයාසින් පාප කර්ම වෙන්නේ නැහැ. හරියට ඒ කට්ටිය අනාගාමී රාතනෝස්ලව. සමහරවල් සම්පදම් සූත්‍රයේ තියෙන මෛත්‍රී කියන තුන් තියෙන වඩනම බෞද්ධ වශයෙන් වඩනවා නම් එයාගේ තියෙන අසතල ධර්මයන් අසතල ධර්මයන් ඔක්කොම දුරලා යනවා කියලා. හර්ෂාව කියන්නේ කොතබන්නගෙන ඕකේ සමහරවල් හර්ෂාවත්තරේ කතා කරන්නේ පරිත්‍යාග එක්ක කුසලයක් කරතු කියන්නේ කියන වෙනම සඳහන් කරලා ඒක පොඩි කුසලයක් කරලා ඔව් ඒක ඇතුලෙන් අනිත් පැත්තට මේක ඒ කාරණාව මේ චිත්තයත් එක්ක කියන්නේ පරිත් අපි ගත්තොත් මෙහෙම කියන්නේ පටවිතක් එක්ක සිදුවෙන කුසලයේ ඒ විදිහටම ඒකට අපිට මේ කෙනෙක් දන් දෙනවා. දහ දිනෙන් දන් දෙනවා. දහ දිනෙන් දන් දෙද්දී විපාක වෙනස්. කර්ම කියනකොට ඔක්කොම එකයි. දහ දිනෙන් දන් දෙද්දී විපාක වෙනස්. සම්මත ආරසාවගේ නන්දිම කියන්නේ සංසාරේ පැහැදීම ඒකට හැම එකම සම්මත වැඩි කියන්නේ එයාගේ ඒකට මහත්ඵල කියන්නේ එහෙම කතා කරන නිසා එහෙම කතා කරන්න පුළුවන් ආර්ය ශ්‍රාවකයෙක්ගේ කතා කරනකොට පැහැදීම ලෝකයේ මට්ටමින් එක අරුණත් එක පැත්තක් නැත්තේ නේ අනිත් පැත්ත තමයි පරිත්‍ර ස්වභාවය පුළුල් භාවය එතකොට හරියට ඒ කියන්නේ හරියට දහම් ස්වභාවයට යටත් දහම් ස්වභාවන අනුගත වෙලා වගේ. එතකොට එතන පින වැඩි. එන්නේ ඇත්තටම මේ අපි අද ගොඩාක් වංචනික දේවල් කරන්නේ. ඒ කියන්නේ දැන් ඔන්න සංඝයා උදෙසා දන් දෙනවා කියලා හිතින් හිතලා හිතින් හිතලා අර නිකන් එක්කෙනෙකුට දෙනවා. ඒ කියන්නේ ඒක සංඝයා උදෙසා දන් දෙනවා කියන කාරණාව වැදගත්වාදී වෙනවා. සංඝයා උදෙසා දන් දෙනවා නම් ඒක සංඝයාවවත් වැටහීමක් එක්ක එහෙම තහත්වල දන් දෙන්නට ඕනේ. දැන් ඇත්තටම ගත්තොත් එහෙම දැන් මෙහෙට අපට මොනවා උපකාර කරනවා නම් ගොඩාක් උපකාර කරනවා. දැන් මට පැහැදිලි කරන්නේ මට පැහැදිලි උපකාර කරන්නේ. ඉතින් අපි සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්‍යප ආදී නන්දරාවල උත්තමයන් වහන්සේලා ඉතින් කියවිල්ලක් විතර නෙමෙයිද? ඒක කියවිල්ලක් නේද? ඒක නිකන් අර අර ඇත්තම අර කියන්නේ ගොඩාක් අර අර මොනවා හරි කාරණාවක එල්ලෙන්න හම්බුනහම ඒකේ ඔහේ එල්ලෙනවා. යථාර්ථවාදී වෙන්නේ. කියන සමාජයට හොඳයි. සමාජයට හොඳයි. අපිට මෙහෙම හිතන්න පුළුවන් නම් අන්න ඇත්තටම අතීත හිටපු උත්තරමයන්ගේ ගුණ. ඒ කියන්නේ නම් වශයෙන් නෙමෙයි ගුණ වශයෙන්. ගුණ වශයෙන් හිතන සංඥා කියලා කියන්නේ ගුණ වශයෙන්. දැන් මොන යම් කිසි කෙනෙක් ඇත්තටම අවංකව ධර්මයත් එක්ක පහදිනවා සංඝ කියන කාරණාවට. සංඝ කියලා කියන්නේ පුජ්‍යලයාගේ නාමික භාවය නෙමෙයි. සංඝ කියන ගුණ භාවයට. එතනදී ආර මොනවද දෙන්න හිතෙනවා. දෙනවා කාසාව ඛණ්ඩකයකට. දැන් දුන්නේ කාසාව ඛණ්ඩකයටද? නැහැ. අර පැහැදීම් මුල් කරගෙන ඇඳුන්නේ. එයාට අර ඉන්න කෙනා අදාළනේ. අන්න එහෙම දෙන එක සංගීත දානයක් වෙනවා. නැත්තම් කරන කාරණා නිකන් හිතිල්ලක් විතරයි. ඉතින් ප්‍රධානම කාරණාව සංගීත කියලා දෙන සංග කියලා දෙනවනම් අපි තුල ඇත්තටම අවංකවම හිත තුල අප්‍රමාණ විදියට සංගයාගෙන කියන්නේ සංග කියන ස්වභාවයට පැහැදිලිමත් තියෙනවා. ඒ කියන්නේ මාර්ගඵලලාභීන්ගේ යථාර්ථවාදී භාවය. එහෙම නැතුව දෙන්නේ ඒවා නිකන් අර ආටෝපයක් විතරයි. අර සමස්තනද මේ සෝතාපන්න කෙනෙකුට ගන්නා ආනිසංස එහෙම එතකොට ඒ පුද්ගල දානයක්ද කියලා සංකලන පුද්ගල දානයක්. ඒතරම් පුද්ගල දානයක්. අපි සංකලන දානය කියනවා පුද්ගල දානය. පුද්ගල දානය. දැන් අපි ඉහළමනේ අල්ලන්න හදන්නේ. ඔන්න ඕකයි වැඩේ තියෙන්නේ. සිදුවෙන විදිහනේ බලන්නේ. ඉහළම අල්ලන්න හදන්නේ. දැන් ඒකේ කියනවනේ විග්ගපත් මේ මොකේද මොකද සූත්‍රය? දප්පිරි වාගණිත් එක ප. උඩ වල මතකනේ. මේ එකෙක් එකෙක් කියනවනේ දුස්සීලයට සිල්වතට ඔහොම ඔහොම කියලා හොතාපන්නගෙන අපමෙයයි කියලා කියනවනේ. දන්දෙන්නේ කියන්නේ අපි ඊටත් වඩා ඉහළයි ඉන්නේ මේ බුදුරණාහිර ප්‍රමුඛ මහා සංඝයාට දෙන එක. දැන් අපට යථාර්ථවාදී සිදුවන සිදුවීමට නැතුව ඒකත් නෑ අරකත් නෑ. දැන් සෝතාපන්න කෙනෙකුට දානය හදන්න අපමෙයයි කියනවනේ. අපමෙයයි. ඒකත් නෑ අරකත් නෑ. එයාට දැන් අපි දු එහෙම තීර පැහැදිල්ලක් නෑ. අරක නිකන් ඔහේ මනක් කල්පෙන මනෝලෝකයක් දානවා. දැන් අපි ප්‍රජාපති ගෞතමියගේ පැහැදීම පිළිබඳව නිකන් අයියෝ මන් තම ප්‍රජාපති ගෞතමිය තේරෙන්නේ නැද්ද මන් බුදුරණවහන්සේ මෙච්චර කියද්දි මේ බුදුරණවහන්සේ මහා සංඝයාට දෙන්න කියද්දි බුදුරණවහන්සේ පිළිගන්න කියලා. ඒක එයාගේ ප්‍රජාපති ගෞතමගේ දැන් ඉති තත්ත්වය අරක ඇති කරගන්නද? ඉතින් ඒ තත්ත්වයනේ. ඉතින් ඒකට දෙන එක මහත් අරක ඉස්මතු කරන බුදුන් අර කතාව කියනවා. අපි අද මොකද කරන්නේ? අර ඉහළම දියල්ලන්න දැන් තියෙන එක නැති කරගන්න. හරියට සංගයා උදෙසා දන් දෙනවනම් ප්‍රතිපදාවෙන් සංඝ කියන කාරණාව එක්ක යථාර්ථවාදීව පැහැදීමක් ඇති වෙච්ච තැනදී ගලකට උනත් දෙන්න පුළුවන්. ඕන දෙයක් අතහරින්න පුළුවන්. අන්න එතකොට හරි. ඉන්න කුජලියෙක් මුල් කරගෙන දානියක් දීලා නෑ නෑ මම මේක සංඝයාටම දෙන්නේ. ඉන්න කුජලියෙකුට දෙන්නේ. ඉතින් දැන් එයාට දෙන්නෙත් නෑ සංඝයාට කියලා පැහැදීමකුත් නෑ නිකන් ඔහේ දෙන එකක් විතරයි. ඒ කියන්නේ තම ආත්මෝංචාවනි කරන්නේ. අද ගොඩක් කරනකොට අර ඉහළ දේ අල්ලන්න ඕන කියලා ආත්මෝංචාවක් කරනවා. ඔව් ඒක තමයි. ඉතින් දැන් ඇත්තටම ගත්තොත් මේ සූත්‍රය බැලුවට පස්සේ අර දාහන එකක්වත් නැහැ නේද? කවදාවත් අර්ථාන්විත වෙන්නේ. දැන් ওই සූත්‍ර දක්ෂිණ බංග සූත්‍රයේ මේ මේ ওই සූත්‍ර ටික බැලුවාම කවුද කැමති අඩු අඩු විදියට දන්නේ? කවුරු කැමතිද? පින අඩු විදියට දන්නේ කවුරු කැමතිද? ඉතින් එහෙනම් ඉල්ලෝම් කර දන් දෙන්නෙත් නැහැ කවුරුවත්. මේ සූරකයන්ම දන් දෙන්නෙත් නැහැ කවුරුවත්. ඊළඟට මේ අන්න තීර්ථකෙන් දන් දෙන්නෙත් නැහැ කවුරුවා. සෝතාපන්නයන් දන් දෙන්නෙත් නැහැ. රහතන් වහන්සේලාට දෙන්නෙත් නැහැ. බුදුන් වහන්සේලාට දෙන්නෙත් නැහැ. ඇයි ඔක්කොම ඉහළම කෙනා නැත්තේ? අර වර්ධාණි දෙන්නේ නැහැ නේද? ඒවා බුදුන් වහන්සේ බොරුවට කියලා තියෙනවා. ඒවත් අර්ථාණිත වෙන එකනේ. එහෙනම් අරකත් අර්ථාණිත වෙන්නට ඕනේ. අපි අද ගොඩාක් මේ හිතන්න තෝ නිකන් අර ආටෝප් එකෙන් අර නිකන් ඔහේ අල්ලගෙන එකනේ තියෙන්නේ. අන්න ඒකයිද බාරේ. සමාජයේ සම්ප්‍රදායත් එක්ක ඉතින් අර කියන්න වෙනවා. මොකක් හරි කියලා. නැත්තම් මේ දැන් ඇත්තටම අපි දාන ගෙදර කියලා පස්සේ මට වළඳන්න දෙනවා විනා. ඈ දැන් අපි කෙරේට හැදීම වළඳන්න දෙනවා විනා. දැන් එන්න හරියට සංග්‍රහ කරන්නේ. මට නම් ඒව ඇත්තටම අර අර හරිය විහිළු. ඇතිවෙන පිනක් නැහැ ඒකට. සමහරවිට සෝතාපන්න කෙනෙක් දැනගන්න කියන්නේ චේතනාව නිසා කර්මය වෙන්නේ නැහැ. එතන දැන් සෝදාපන්න කෙනෙක් කියලා දැනගෙන හරි සක්සුදාගාමී කෙනෙක් කියලා දැනගෙන දන් වෙනවා කියන්න බෑ සන්නස එතන එතන පොඩ්ඩක් මොකද තේරෙන්නේ දැනගන්න ඕන. දැනගන්න ඕන. සාහනාවේ ධර්මවල සූත්‍රයේ අනුරාධිනාල කාතන් කියන අදානුක උපයාපතවලුන් පිළ මේ පිළවත් වේදයට දෙන දාණය ඒ මේ දානේ මේ දානේ ලබන පැත්තෙන් සියලු දෙනවා කියනවා. එතකොට අදා දානේ කෝපයා හොපයා දානේ ආදා මේ දුසිලායට දන් දෙනවා. මේක සියලු දෙනවා කියන දායකයන් ඊට පස්සේ දෙනවා කියන අදු මේ අදාන කෝපයා හොපයා දානේ දුසිල උදේට දෙනවා. මේක එක පැත්තෙන් අනුස්ථානයේ සිදු වෙන්නේ නැහැ කියනවා. ඉතින් ඒකෙන් කියන අදාන මිනිස්සේ කියන දානික ඔක්සියන අපේවත්තු දානෙන් සිල්වත් උදවිට දෙන දානෙ දෙපැත්තෙන් මේක පිරිසුදුනවා කියලා ඉදී කියනවා ඒ දානෙ ඒක ඔව් එහෙනම් ඒ දානෙ වල මේ ආයි වාතාවරණයක් කියලා කියනවා අවවාදයක් තියෙනවා සර් නිදවාගේ අවිද්‍යාව දැන් මිනිස්සුන්ට පැහැදිලිව දෙන්නේ බුදුරජාණන් වහන්සේ කරේ මහා සංඝරත්නය කරේ මොනවාද නිදවාගේ ඊයන් පස්සේ බෙදන්නේ ඒ ඒ ස්වභාවයෙන්ම වගේ නේද නෑ බින්දපාටි ගැබ්බදන්නේ ආපුවයට ආව ඉන්න අයට බෙදන්නේ අරක නිකන් හිත හට ගන්න චේතනාවක් විතරයි යථාර්ථවාදී දැන් අපි සරලව ගත්තොත් හරි සංගය කියන්නේ කවුද? සරලව මේක වටහා ගැනීම ගත්තොත් සංගය කියන්නේ කවුද? සංගයා කියන කාරණාව සුපටිපන්නයි කියන එක නෙමෙයි. සුපටිපන්න බව නුවණ තියෙන්නට ඕනේ. දැන් ඕන කෙනෙකුට කරපර සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි ඕන හිතලක් හිතන්න පුළුවන්. සුපටිපන්නයි කියලා කියන්නේ සුපටිපන්න කියන එක යථාර්ථවාදීමට. උජුපටිපන්න කෙනෙක් යථාර්ථවාදීන්. අන්න යථාර්ථවාදීව සංඥායි. නිරදයි කියලා සදානේ අනිසංසයි කියලා. ඒක තමයි කට්ටිය මාර්ගඵල ලැබෙන්නේ. ආදිත්‍ය පරියාය සූත්‍රයේ කියනවා නේද අර ඊනම් රූපයක් පාලා ඒ රූපේ නිමිතියන් පිළිගන්නවා වඩා හොඳයි මේ ගිනි අංගු ඉච්චි උලකින් ගන්න එක ඊට වැඩි හොඳයි පොද රුපියක් බලේ අනුන් පිරන්නකොට ඒ වෙලාවේ මරණයට පස්සෙත් එහෙම අර නිරේ වගුදින් කියලා පස්සිනා හ්ම් ඒක පොතපන්න වෙච්ච තමයි නිමිතම නිමිත නොගන්නවා කියන්නේ යථාර්ථවාදීව සෝතවන්නයි කියන්නේ. නිමිත අනුනිමිති නැත්තම් නිමිති අනුනිමිති කියලා කියන්නේ නිමිත්ත ස්වභාවය අනුනිමිති කියන්නේ දිග පළල උස කෙටි කෙටි ලස්සන කැත සුදු පාට හැඩතල ඔය අනුනිමිති. ඒක සඳහන් දැක්ම කෘත්‍යයක් දැක්ම කෘත්‍යයක් දැක්ම කෘත්‍යයක් ඉගෙන ගන්න. කෙනෙකුට ගණන් කරන කරන එක නෙමෙයි. පරිත්‍යාගයෙන් කර්ම කරනවා කියන එක තමයි. ඔව්. අද ගොඩාක් වෙලාවට සමාජයේ තියෙන්නේ පුදුමාකාර විදිහට අර තමාව මමත්වයේ තහවුරු කරගන්න දැන් අපි ගත්තොත් මෙහෙම ස්වීප් එකක් ගත්තාම අපිට රුපියල් 20ක් ඉඳන් කරලා ස්වීප් එකක් ගන්නවා යම් කෙනෙක් කියන්නේ. එයාට අපි හිතමු රුපියල් 500ක් ඇදෙනවා කියලා රුපියල් 20ක් ඇදෙන්න කණ්ඩක් නැහැ. 20 රුපියල් 500ක් ඇදෙනවා කියලා. ඌ කැමති කෝටි 10ක් ඇදෙනවට. දැන් රුපියල් 500 ඇදීම එයාට ඇති නැද්ද? එයාට ඇති නේද කණ්ඩායම් කියලා කණ්ඩායම් හම්බ වෙනවානේ. එයා කෝටි 10ම ගන්න හදනවා. ඊළඟට මොකද කරන්නේ? කන්නේ නැතුව 500කට ටිකට් ගොඩාක් ගන්නවා අර කෝටි 10ම ඇඳ ගන්න. ඔන්න ඔය වැඩක් මේ කරන්නේ. අර ඉහළම දෙයක් අල්ලගෙන අර අර අර විදිහට කන්න නැති මිනිස්සෙක් රුපියල් 20ක් තියාගෙන 500ක් ඇදුනහම 500 නැති කරගන්නා සෙයින්මයි අද මේ පුණක් මොකක් හරි තියක් කරන්න පුළුවන් වෙන කාරණාව අර වෙන එකක් අල්ලගෙන ඒකට නැති කරගන්නවා. ඒකයි අරනේ මොකද්ද කියන්නේ මේ මොහොත ඉඳපෙවුම් වගේ ඉන්නවා කියන මොකක්ද ඒකට කියන්නේ? උපමාවක් මොකක්ද මේ? පස්සා කරලා තියෙන්නේ. ඇටි කියලා ගහපු උගුරු වගේ. අන්න ඒ වගේ ඉන්නේ අන්න ඒකත් එක්ක. ඒ ප්‍රීතිය දැන් අපි හිතවෝ කාට හරි දෙනකොට හෙන ප්‍රීතිය අර අර හරිපුත්ත මොග්ගල්ලානොත් මේ අර නිකන් අමුතු ආරෝපණයක් කරගන්නවා අර එතන දෙන හතර දැන් හිඟන්නේකොට දෙනවා කියලා දන්නව හිඟන්නේකොට හෙන ප්‍රීතියක් ඉන්නද බලන්න ඉතින් ඒ ප්‍රීතිය වින්ද නැගටි දැන් අපි හිතනවා මෙයා දැන් මෙයා මගපල් අපි සාමාන්‍යයෙන් නිකන් පැවිද්දෙකුට දෙනවා කියන්නේ අපි දානයක් නැති කෙනෙකුට දානයක් දෙනවා කියලා හිතන්න කණ්ඩ කණ්ඩ දෙනවා කියන්නේ ඒකනේ. දැන් අපි අර ඒ ස්වාමීන් වහන්සේ වරදලා හතුරු වෙනවා කියන එක දකින්න නැතුව අර සත්ද සතුරු දෙන්න ඉතින් අරක නිකන් බලෙන් විතර කියන්නේ. අපර කවුරු හරි කාලා වඩපුරවගෙන ප්‍රීතියෙන් කාලා දැන් අපි පුංචි හාමුදුරුවරු මම දැක්ක ඇත්තටම ওই වීඩියෝ එකක් ඔය හරි පුංචි හාමුදුරුවරුන්ට කන්න දෙන්න කන්න දෙන්නේ. එයාලට කැමති දේවල් නේ ගෙනත් දෙන්නේ කන්නේ. එයාලා කනකොට සතුටුයි. එතකොට එයාලා හරි ප්‍රීතියෙන් කනවා. මේවා සාරිපුත්තු මොග්ගල්ලාන මහා කාශ්‍යපුත්තු මහරහතනවා. දැන් අර හඳුරත් නෑ, ඒ හඳුරත් නෑ. දැන් තියෙන හතුර හරි ලබා ගන්න ඕනේ. අරක අවස්ථ නැත්තම් ඇත්තම ගත්තොත් එහෙම දැන් ඔච්චර ස්වභාවයක් එනවද? කවුරුත් කරන්නේ අඩුමනේ. දැන් අපිට මොකෝ බල්ලන් සුනකයන්ටයි දුස්සීලයන්ට අනරිද්ද කතාරෙමුකෝ. ඒ කට්ටිය අදාළම නැහැ කියමුකෝ. මොන කෙනෙක් හම්බුණත් සංඝයාට දෙන්නේ. නැද්ද? මොන කෙනෙක් හම්බුණත් එහෙනම් අර කාරණ සංඝයාට නෙමෙයි දෙන්නේ. එහෙනම් සිල්වන්තයාට නෑ, සෝතපන්නයාට නෑ, සකදාගාම කෙනාට නෑ, රහතන් වහන්සේට නෑ. එහෙනම් අර කාටවත් දානිය ඒ ඒ දාන නිතරවා කරන්න ඕනේ. ඉතින් වැඩක් නෑ කවුරුත් දෙන්නේ නෑ එහෙම දාන්නේ. මම අරගෙන ආවා. මම අරගෙන ආවා. දැන් අර අපි දැනවත් තේම අපේක්ෂා වෙන්න පුළුවන් අර දැන් වෙන කෙනාට අනුග්‍රහ පිණිස දෙන්නේ කියලා ඔව් ඒක ප්‍රධාන මන්න මං හිතන්නේ මගේ ජීවිතේට සාංගික දාන එකක් කියන්නේ මොනවා හරි දෙනකොට සාංගික දාන එකක් හරි දෙකක් හරි වගේ අවංකවම දීලා ඇති ඊට එහෙමත් මට කියන්න හරි අමාරුයි මං සාංගික දාන දීලා තියෙනවා කියලා මට නම් අර එහෙම හිතෙන්නේ නැහැ ඉතින් මම දෙන්නේ දැන් මම විමල ඥාන ගන්න මම විමල ඥාන ගන්න ඉතින් මට සංඝයාට අර සංඝයාටනේ එහෙම කරන්නේ දැන් මෙහෙට මොනවා හරි කරොත් මම මෙහෙට දෙන්නේ ඥානදීප සානන්ද බලන මම ඥානදීප සානන්ද ඥානදීප සානන්දසේ ගුණ සිහිලා ඒ ඒකත් එක ඥානදීප සානන්දසේ සාංගික දාන්න මට මතක නෑ මම දීලා තියෙනවා කියලා එකක් හරි දෙකක් හරි මට දීලා ඇති ඒ කියන්නේ අවංක පැහැදීමයි බුදුරජාණන්සේට අවංක පැහැදීමෙන් දීලා තියෙනවා මේ පිළිවෙලට නෙමෙයි බුදුරණවහන්සේට පහදුනහම පිළිමෙට පූජා කරනවා. මං කිය ගලකටවත් දෙන්න පුළුවන් කියලා. අපි ගලට පූජා කරනවා බුදුරණවහන්සේ ගැන හිත හිතා. දැන් ඒකද වටින්නේ පැහැදීමෙන් ගලකට පූජා කරන එකද? පැහැදීමෙන් ගලකට පූජා කරන එක. පැහැදීමෙන් ගහකට පූජා කරන එක. අපට වෙලා තියෙන්නේ පැහැදීම පැත්තකට දීලා ගලයි මෙටි ගහයි එක වෙලා. ඔන්නෝකයි මේක මේක තනිකර අනිත් පැත්ත කරලා කියලා තියෙන්නේ. ධර්මයේ ඇසීමෙන් වෙන ක්‍රමයකින් ඉතර පිළිසෙත් එක තමයි. හ්ම්. සංඝාතකනේ. ඒක පස්සේ සංඝාතකනේ. තව කවදකවද ඒකේ ජීව අධ්‍යාපනය කරනවද? ඒක සම්බන්ධව මුලින් ප්‍රශ්න මතු කරනවානේ දැන්. මම මම ඉන්න තැනක ලෝකේ තියෙන්නේ මම නැති වුණාම ලෝකේ තියෙනවද? ඒකල කියන්නේ මම නැති වුණාට පස්සේ ලෝකෙ මේ විදිහට තියෙද? ඔය විදිහට ප්‍රශ්න කරසනද? හැබැයි ඒ මම කවුද කියලා දන්නේ නැහැ. කිව්වම ගන්නවා. අර ලෝකේ තියෙනව නෑ කියලා ඒකාන්ත දෘෂ්ටියකට යන්න බැරි නිසා ඒ කිසිම නිගමනයකට හ්ම් ඒකවල තමයි චින්තනයක් එක්ක ගන්නවාස රූපේ කියලා කතා කරන්න කිව්වොත් එතනම පිළිසඳ වෙන්නේ හ්ම් හ්ම් කියන්නේ මෙහිම පෙන්වන්න ඕනේ ආපහු කියලා කියන රූපේ කියලා යමක් අල්ලගන්න බෑ බෑ ඒ කියන්නේ රූප යමක් යමක් බව පෙන්වන්න බෑ. ඒ කෘත්‍ය ස්වરૂප යථාර්ථවාදී බව රූපති. ඔන්නෝක තමයි කියන්නේ මේ පඥා දේවි කියන්නේ. ඒ කෘත්‍ය යථාර්ථවාදී බව ස්වરૂපේ යථාර්ථවාදී බව රූපති. එහෙනම් අපේ විවාහයේ ස්වરૂපය කියලා කියන්නේම මේ නිකන් මොකද ඒකාන්ත දෙයක් නෑ නමුත් මේක මෙහෙමත් වෙන්න පුළුවන් කියලා වගේ ස්වરૂපයෙන් අපේ අපේ ඉස්තිං නැත්නම් ස්වરૂපය කියන එක තියෙන්නේ ඉතින් මුදුත් කියලා නම් කිසිදයක් ලම්වීමක් නැත්තේත් නෑ ඒ අර ප්‍රතිචාර සංස්කෘතියනේ ඇඳුම් කනවා වෙනන්නේ අර ස්වરૂපය දුම් කරනවා කියන එකයි නේද? අපේ නිත්‍යයෙන් ගත්තොත් ගොඩක් වෙනස් වෙනස් වෙනස්. ඒකයි ස්වરૂපය ස්වરૂපය රූපති භාවයෙන් අතහත්වාදී වුණාම ඉතර වෙනවා. ස්වરૂපය කියන කාරණාව කොහොමද දැන් ඔයාම කිව්වේ මේ ලඟ වෙන්නත් බෑ ඒක තියෙනවත් නෙමෙයි කියලා ඒ කතාව. ඔව්. අන්න එතකොට ඒ කාරණාව එක්ක ලෝකයේ විමුක්තිකාමීන් ඔය ඔය විදිහට දැක්කේ. එතකොට යන ස්වરૂපයේ දැන් ස්වરૂපයේ විග්‍රහය කතා වෙනකොට ස්වરૂපයට ලඟ වෙන්න බෑ. එහෙනම් එතන වැරද්දක් තියෙනවා. අන්න ස්වરૂපය ඉක්ම වෙනවා. අන්න අරූප පැත්තට යනවා. තියාට මට හම්බෙච්ච ස්වરૂපයක් කියන එක දෙකක් තමයි. ඔන්නේ කොහොමද කියන්නේ ස්වરૂපය කියන්නේ ඔයාම කිවි ස්වરૂපය තත් ස්වરૂපය ලැග් ගන්න කියන්නේ ඒක ලඟ වෙන්න පුළුවන් එක නෙමෙයිනේ කියලා. ඉතින් ඒක තව පොඩ්ඩක් දියුණු කරාම එහෙනම් ඇයි මේකට එකතු වෙන්නේ? ඇයි මේකට එකතු වෙන්නේ? වැඩක් නැහැ එකත් එකතු වෙලා. එහෙනම් දැන් ඒකත් එක්ක එකතු නොවන ක්‍රමයකට හිත පුරුදු කරනවා. අන්නතර අරෝපිකට යනවා. ඒ සමසේ දේශනාවේ කියලා අපි මම පෙනීම යද්දී මම ඉඳලා ආය මම ගාව ගත්තොත් එතන යථාර්ථවාදී නෑ. එතකොට පිටින් කියන්න පුළුවන් ස්වરૂපයක් කියලා. එතකොට අර දැන් ගන්සානාදී කිව්වාගේ මම මට ප්‍රකට වෙන රූපයක් කිව්වොත් එතන අර යථාර්ථවාදී වෙන්නේ. දැන් හරියටම යථාර්ථවාදී නෑ කියන්නේ ඒක. ඔව්. බුදුරණහතරන්නේ ඔක. නිවර්ද සත්‍යවාදී වීම. සමහර ඊයකත් එක්කයි ඔය ඔය කාරණාවත් එක්කම කතා කරසනහට යෙදෙන කාරණාවක් කොහොයාගෙන යන්නේ මේකේ ස්වરૂපයක් කියලා ලේබල් කරන්නේ නැතුව ඒකටම ඉතින් ඒක මේ අකාර්යවාදී වෙනවා නම් එතකොට ගන්නස දැන් එතන අපි අර දෙන්නේ ගන්නස දැන් පිටිටන්න විදිහක් හොයනවා සන්නස කියන්නේ පිටිටන්න විදිහක් හොයනවා ඊදෙන කාරණාවයි. කියන්නේ මේ කියන්නේ ස්වરૂපය වැරදි හරි කියලා දැන් නිගමනයක් වෙන තැන සම්මත. විචිකිච්ඡාව කියන කාරණාවකට නෙවෙයි සඳහන් නිගමනයත් එක්ක ඉන්නේ. හ්ම්. විචිකිච්ඡාව කියන කාරණාව ඒක පජානාති වීම කියන එක වෙන්නේ සරණස කියන්නේ අනුගත වීම කියන කාරණාවත් එක්ක විතරයි සංසිත පොදු. නිගමනයක් આવත් එහෙම පජානාති කතාව කතා කරන්න බැරි බැරි වෙනවා. එතකොට විචිකිච්ඡාව කතාවක්වත් නැහැ. අනුගත වීම කියන කාරණාවයි අධ්‍යක්ීම් ලෝකයයි කියන මේ දෙක පැත්තත් එක්කනේ කරකින්නේ. එතකොට තමයි අර විචිකිච්ඡාව පජානාති කියන්නේ. දැන් මට කතා කරද්දී තාම පොතේ කතා කරන ගිහිල්ලා සංසාර විමසන සංගීල දැන් ඉන්න බැරි වුණාම සාරනස සංගරයන්නේ අනිත් පැත්තේ නිගමනයක් මොකක් හරි ශුන්‍යයි හරි කියලා මොකක්ද ගන්න. එතන අර විචිකිච්ඡාව පජානාතියම ඉඩක් දෙන්නේ. ඉඩක් දෙන්නේ. සක්කායදිට්ඨි පජානාතියම ඉඩක් දෙන්නේ. විචිකිච්ඡා පජානාතියම ඉඩක් දෙන්නේ. එන ආපෝ ස්වરૂපය දැන ගැනීම එකට ආපෝ කරකිනා එන්න තමයි. ඒක නිගමනයක් එක්කස. හ්ම්. ස්වාමීන් වහන්සේ අර යෙදීම නාම රූප ඒ සංසේ ගාතම යෙදීම නාම රූප ඔව් ඒකේ සන්නද රූපේ යථාර්ථවාදී වුණා නම් නාම රූප කතාවකට හිතන්නේ හිතන්නේ හ්ම් ඒක රූපේ යථාර්ථවාදී වෙනසු සනස ස්වરૂපේ වැරදි හරි කියලා නම් කිරීමකට ඉඩ කියන්නේ ඒක එහෙම එකකට සංසී කතා කරලා දැන් රූපේ යථාර්ථවාදී වුණා නම් නම් නාම රූපයක ඉඩ නැහැ බෙසනස රූපේ වැරදි කියලා කිය සංනාස නම් කරන ඒත් නම් ඒත් නාම රූපෙට ගිහිල්ලා ගිහිල්ලා එතකොට රූපේ ඒකේ අන්තිම පද වෙනවා සමහර මතක නැහැ රූපේ විභූතස් විභෝ මතක මතක නැහැ රූපේ විභූත වීමෙන් නපුසන්ති පස්සා ඉතින් කතා කරන්නේ රූපේ රූපේ යථාර්ථවාදී ඔව් ස්වરૂපේ යථාර්ථවාදී භාවය ස්වરૂපේ සිදු නොවීම ඒක සිදු නොවන ආකාරය ඊළඟට විග්‍රහ කරනවා නසඤ්ඤ සංඤී නෝපි නවිසඤ්ඤ සංඤී නෝපි සංඤී නවිභූත සංඤී කියන එකෙන් ඒක තහත්වාදී යුක්තය කරනවා එතකොට මේ සංසාරයේ කිව්වනේ නාම නාම රූප කියන කෘත්‍යය යද්දි මේක දෙයක් නෙවෙයි කියලා කියනවා. දෙයක් නම් කිරීම නෙවෙයි. එහෙම නිසාද පුත්ති කියන්නේ. නෑ. හ්ම්. තේමේ පුත්ති කියද්දි මෙතන පිළිගන්න බෑ. පිළිගන්න බෑ. සහ තව කාරණා මේ සිහිය වාර්තන සිහිය වාර්තනා යොමු සිහිවත්තන් යොමු වෙන කියන්නේම ගන්නද මේ විපරිණාමී බවක් එක්ක ගන්නද යොමු වෙන්නේ හ්ම් ඉතින් කාරණා එතකොට ගන්නද එතනම සිහියේ හට ගැනීම නිරුද්ධ වීම ඉතින් විපරිණාමී බවක් එක්ක සිහිය පවත් පාසල් යොමු වෙනවා කියන්නේ සිහියේ යථාර්ථවාදී බවත් ඒකත් කියන්නේ හට ගැනීම නැති කියමු කියන කාරණාව ඒත් එක්කම කතා කරන්න ඒකත් එක්කම කතා කරන්න පුළුවන් සන්න මම කියන්නේ ඉන්ද්‍රිය කතා කරන සන්නස ඉන්ද්‍රිය සමුදේ නිරෝධේ හ්ම් ඒ විපරිණාමී භාවක එක්කම සිහියත් කතා කරන්නේ එතකොට සිහියේ යථාර්ථවාදී බව සිද්ධ වෙනවා ඊයේ දේශනා ඇත්තටම ගොඩාක් <clears throat> හිතන්න පැති ගොඩාක් තියෙනවා. එකින් එක කරුණු එක්ක හිතනකොට ඒ ඒ කරුණේ විමුක්තිය පැත්තට යමු වෙනවා. මේ ළඟදී මහණසිංහ මහත්තයා මට කිව්වා මොකද්ද? ඊට කලින් කරේ මොකද්ද සූත්‍ර? පුරාවේද. පුරාවේද සූත්‍රය හරියට සානාස මේ බාහ්‍යට කියපු කාරණා වගේ නේද කියලා. ඒ ඒ ගාතාව තුළ කියපු විදිය වෙනස් වුණාට ඒ විදියටමයි තියෙන්නේ. ඒ කියන්නේ එකපාරට ලැබ ගැනීමක් වෙන්නේ නැති විදියටනේ. සම්මත මුක්තිය මේකෙන් පෙන්නන්නේ කියලා ඒක එක විදිහෙන් සොයනසෝ මේක පෙන්ලා තියෙන විදිහ මේ එහෙම ඇහෙනකොට ගන්නවාද මේ ලොකු කීතියක් උපදින කරන සේකහනක් තියෙද්ද හ්ම් කියන්නේ සූත්‍රය ගාතාවෙන් ගාතාවෙන් ගත්තා සම්මත එකෙන් එකකින් කීක දැකීම සාරත විමුක්තිය වෙනනේ කියන්නේ හ්ම් දැන් ඇත්තට ඔහොම හිතනකොට තමයි දැන් කලින් කතා කරපු ශ්‍රද්ධාව වෙන්නේ ඔහොම හිතද්දී මම මං හිතන්නේ ලොකු සායනා නැතුව ලොකු සායනා අඳලා තියෙනවා. මේ දැනුවත් පදනම කුටියේ. පැහැදිලිව ඇතුලෙච්ච ගමන් දැනගම දිශාවකට වෙන්න. බුදුරන් වහන්සේ නැතර පොත් පැත්තට වෙන්න. ඊළඟට විමල ඥානසාරාසිට කාට හරි පැහැදීමක් අසාමාන්‍ය පැහැදීමක් ඇති වුණා දෙන්න දෙයක් නැහැ නේද? මොකක්වත් නැහැ. ඒ පැත්ත හැරලා වඳිනවා. මට මේ ශ්‍රද්ධාව ඇති වුණා නම් මම ඇත්තටම මගේ කියන්නේ හිතේ ඒ කියන්නේ සමහර අයට ඉතින් අර ලෝකේ වටිනා දෙයක් තියෙන නැත්තේ නේ. ශ්‍රද්ධාව ඇති වුණාම වඳින වැඳිල්ල ශ්‍රද්ධාව ඇති වුණාම කරන කිරිල්ල තුල රැස් වෙන පින ඒ ඒ ඒක ඒ සතුට තුලින්ම මනින්න බෑ කියන එක හම්බ වෙනවා. ඒ සතුට තුලින් මේක මනින්න බෑ. නැත්තම් අර අපි අර නිකන් අර අර මොකද්ද දැන් අපි මේ අතීතයේ ඉඳලා ආපු දේවල් අර මේ ළඟදී සූත්‍රයක් කරේ අන්ධ පෙරහැර කියලා මොකද්ද සූත්‍රය? චංකි සූත්‍රය. ඔන්න ඔය වගේ වැඩක් කරනවද නැත්තම්? දැනගෙන දැකගෙන ඒ කාරණාව කරේ නැත්තම්. අතනදී අපිම අප්‍රමාණ ප්‍රීතියක් ලබනවා. දැන් ඇත්තටම ඒක නිසා ඇත්තටම ගුණයන් සිහි කරන එක. දැන් මම සෑයකට ගියත් මට මට සෑය දැකලා මට බුදුරන් වහන්සේ මතක් කරනවා වදින්නේ. ඒ කියන්නේ මට මට ඕනේ මට සද්ධාව ඇති වෙන විදිහට බුදුරන් වහන්සේ සිහි වෙන්න. එහෙම සිහි කළේ මම වදින්නේ. එහෙම නැතුව මේ නිකන් ඒකට ගොඩක් වෙලා යන්න. ඒ කියන්නේ ගොඩාක් කියවන්න. ඒ ඒ කතන්දර මොකුත් නැහැ. සිහි කරා නම් බුදුරන් වහන්සේ යථාර්ථවාදීව ඒ ශ්‍රද්ධාව එක්ක හොඳින් වැඩිල්ල ඒක එතනම ප්‍රීතියක් තියෙනවා. එතනම අතුරක් තියෙනවා. සමදර මේ කර්තඥාතියේ කරපු දේශනා තමයි සිදු කරන්නේ. අපි අපිට එන්නේ කෙලෙස් නම් විශේෂයෙන්ම රාග දේශ කියන ඒකත් එන්නේ අපි වැරදි වැඩ පිළිවෙලක ඉන්න නිසා කියලා. ඕක සානසේ මේ හැමෝටම කියන්න දැනෙන්න මම ඒක යම් කිසි අනුගත වීමක් නැති කෙනෙකුට රාග දේශ කියන එක වැරද්දක් කියලා නොතේරෙන කෙනෙකුට තමන්ගේ වැරදි වැඩ පිළිවෙලක නිසයි මොකක්ද කියන්නේ කියලා කියන්න දැනෙන්න එයාගේ පැත්තෙන් බෑ. එයාගේ පැත්තෙන් බෑ. හැමෝටම කියන්න බෑ කියන්නේ. ඔව් කියන්නේ එයාගේ පැත්තෙන් කියන්නේ. එක්කෙනෙක් කෙනාගේ පැත්තෙන් කියන්න බෑ. ඉතින් හැමෝටම බලන්නත් නෑ අහන් තියද. අහන් කරලා බලන්නේ නෑ.